අවසතයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දවසේ ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලුම දෙනා ඒ සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පුනච පරං ආ우සෝ භික්ඛුනා මග්ගෝ ගන්තබ්බෝ හෝති තස්ස ඒවං හෝති මග්ගෝ මේ ගන්තබ්බං භවිස්සති මග්ගං කෝපන මේ ගච්ඡත් ගච්ඡන්තේන න සුකරං බුද්ධාණං ශාසනං මනසිකාතුං හන්දාහං විරියං ආරභාමි තීති කරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ආරම්භ ධාතු නැත්නම් ආරම්භ වස්තු වලින් තුන්වෙනි කාරණාව ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ අටක් වෙන මේ ආරම්භ ධාතු මතක් කරලා දීලා තියෙනවා විශේෂ භාගීය ධම්ම කියලා. කෙනෙකුට තමන්ගේ භාවනා ගමනේ ලොකු පිම්මක් පනින්න නැත්නම් ලොකු වෙනසක් අත්දකින්න මේ ආරම්භ වස්තු දැනගෙන තියෙන්න ඕනේ. ඇත්තටම ආරම්භ වස්තු කියනකොට තේරෙන්නේ කොහොමද ආරම්භන්නේ කියලා පටන් ගන්න කියලා. එහෙම නැත්නම් ආදුනිකයෙක් වෙන්නේ කොහොමද කියලා. ඉතින් ඒක නිසා මේ මුළු ප්‍රතිපදාවේදීම විශේෂ භාගීය සුවිශේෂ ප්‍රයෝජනයක් ගන්න සුවිශේෂ පිම්මක් බලන්න පණින්න කැමති වෙනවා නම් හැමදාම ආදුනිකෙක් වෙන්න දැනගන්න ඕන තැනකින් මොන තත්යක් ආවත් වැඩේ පටන් ගන්න හැටි දැනගන්න ඕන. ඉතින් උඟ දෙනෙක් හිතන්නේ අමාරුම කොටස විශේෂ භාගීය කොටස ගමනේ අන්තිම ටික කියලා. යන්න යන්න කරන්න කරන්න කරන්න මොන தත්යකට හිත ඇද වැටුණත් මොන தත්යකට කය ඇද වැටුණත් වැඩි නැවත පටන් ගැනීමේ හැකියාව ආරම්භ කිරීමේ හැකියාව තියෙනවනම් මායයටවත් පිනිය බිම දාන්න බෑ මොනම දෙයකටවත් බිම දාන්න බෑ ඒ නිසා මෙතන ආරම්භ වස්තු කියලා කියන එකම හරි වටිනකමක් තියෙනවා ඉතින් ඒ නිසා යෝගාවචරය දාන්නවනම් අහිංසක වෙන හැටි යෝගාවචරය දාන්නවනම් නවකෙක් වෙන හැටි යෝගාවචරය දන්නවනම් ආධිකම්මික විපස්සකෙක් වෙන්න හැටි කද්දාකත් වටන්න බෑ. ඒක නිසා හැම වෙලාවෙම තමන් මේ භාවනා ජීවිතේට ආපුරා කියලා ඇතුල් වෙන තැන අත්පොත් කියන තැන එහෙම නැත්නම් ඉඳුල් කට ගහගත්ත දවස උන්ට මතක තියාගන්න. ඒක දන්නවනම් ඒකම තමයි නැවත නැවත අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ විදිහට නැවත නැවත කරනකොට යාට මොන බාධාවක් ආවත් මොන කරදරයක් ආවත් කරාරින්නේ නැහැ. දුර නික්ෂේපය කරන්නේ ආයෙත් අලුතෙන් පටන් ගන්න. එහෙම පටන් ගන්න කෙනාව වළක්වන්න සබහ ධර්මයටවත් බෑ. මායයටවත් බෑ. කෙලෙස් වලටවත් බෑ. ඒ කොතරකද අපි කරහැරියොත් තමයි එහෙම නැත්නම් <clears throat> බර බිම තිබ්බොත් තමයි කෙලෙස් වෙන්නේ. මාර පාක්ෂික වෙන්නේ. ඒ නිසා මේ ආරම්භ වස්තු, විරි ආරම්භ වස්තු විදිහට අපි නම් කරනවා. ඉතින් ඒකෙදී අපි පළපසුගේ දවස් දෙකේ යම් කළ යුතු කෘත්‍යයක් කාරණාවක් බර වැඩක් තියෙනවා නම් ඒ බර වැඩේට කලිමුත් බර වැඩේට පස්සෙත් ඒ යෝගාවචරය තුළ මේ විරි ආරම්භ ස්වභාවය තියෙනවා නම් ඒක ඒ යෝගාවචරයට විශේෂ භාග්‍ය ධර්මයක් වෙනවා. ඒක නැත්තම් නැත්තම් මේ කියන්න හදන දේ අනිත් පැත්ත තමයි ඒ වෙනකොට කුසීත වෙන එක. මට බර වැඩ කරන්න තියෙනවායි කියලා. එහෙම නැත්තම් වගකීමක් තියෙනවායි කියලා. වැඩේට ඉස්සෙල්ලා හේතුවක් කරගන්න කුසීත වෙන්න. වැඩේ කෙරුවට පස්සෙත් හේතුවක් කරගන්න කුසීත වෙන්න. නිපජ්ජාමි කියලා බුදුජානනාතේ සඳහන් කරනවා වැදහෙවනවා. නිදා ගන්නවා. ඒ වෙනුවට ආරම්භ වස්තු කතා කරනකොට කියන්නේ වැඩක් කරන්න තියෙනවනම් ඒ වැඩේට කලින් වැඩේට සූදානමක් වශයෙන් හොඳට ඇඟ වෝම් අප් කරගන්න ඕනේ. එහෙම නැත්නම් කර්මන්නේ කරගන්න. ඒ කර්මන්නේ කරන්නේ ආරම්භන ලද ගතියක් තියෙන්න ඕනේ ආරම්භ වීර්යයක් වැඩි කෙරුවා ඉවරනාට පස්සෙත් ආයෙත් උත්සාහ කරලා බලන්න ඕනේ වැඩි කෙරුවට පස්සේ මගේ එහෙම දුර්වල වීමක් අඩුපාඩුවක් වෙලා තියෙනවද නැත්නම් දිගට මානසිකාර්ය පැවැත්වීම කරගෙන යන්න පුළුවන්ද කියලා. ඉතින් කාට හරි දැක ගන්න පුළුවන් වුණොත් මේ වැඩක් තියෙනමයි කියලා ඒක නිදහස කාරණාවක් කරන පැත්තලා කුසීත වෙනවට වැඩිය වැඩේට කලින් Tamanට වැඩේ කරන අවස්ථාවේදී නිසි පරිදි මානසිකාරයේ භාවනාව සතිය පවත්වා ගන්න යන බැරි නම් අප්‍රමාදේ පවත්වන්න බැන්න වැඩේට ඉස්සෙල්ලා ඒකට අවස්ථාවක් අරගෙන මානසිකාරය සතිය අප්‍රමාදේ පවත්වන ඊට පස්සේ වැඩේ ඉවරනාට පස්සේ අවස්ථාවක් විශේෂයෙන් අරගෙන මානසිකාරේ පවත්ලා බැලුවොත් තේරුම් ගනිවි අපේ හිතටන් කියනවා වැඩ කරපු නිසා වෙහෙසයි මහන්සි කියලා නමුත් ඒක කවදාවත් <clears throat> භාවනාවට බලපාන්නේ අපිට ආයෙසරයක් ඕන තරම් පටන් ගන්න පුළුවන්. වතුර ගන්න ගන්න ලිඳක වතුර උනනවා වගේ එනේන වතුර පිරිසිදුයි වගේ මේක වැඩ ගන්න ගන්න තමයි මේ පණ ගහලා එන්නේ. ඉතින් ඒ කාරණා දෙකෙන් පස්සේ අද අපි ගන්න තුන්වෙනි කාරණාව පුණිතපරං ආවුසෝ බෙක්ුණා මග්ගෝ ගන්තබ්බෝ හෝති යායුතු ගමනක් තියෙනවා කියලා. ඉතින් අද කාලේ ඇත්තටම ගමන් බිමන් බොහෝම නවීන ක්‍රම වලට කරනවා. නමුත් ਸਰවචනාංශයේ සඳහන් කරන මේ කාලේ වෙනකොට තිබුණේ ඉතින් පයින් යන එක තමයි. එහෙම කලාතුරකින් තමයි රථයකින් ගමන් කරනවා කියන්නේ ඉතින් රාජරාජ අමාත්‍යවරුන් තමයි එහෙම කරන්න පුළුවන් වෙන්නේ. මග්ගෝ ගන්තබ්බෝ හෝති කියලා කියන්නේ මකට බහැලා ඇවිදින්න තියනවා කියන එක. ඉතින් ඒකත් සාමාන්‍ය රටවැසියට කරන්න අමාරුයි. ඒක මේ බඩ රස්සාව කරගෙන ඉන්න එපාය. විශේෂ දූත මේවරක්. එහෙම නැත්නම් විශේෂ දෙයකට තමයි යෝ ගමනක් යෙදෙන්නේ මිනිස්සුන්ට. භික්ෂුවකට නම් චාරිකාව කියලා එකක් තියෙනවා. එයා චාරිකාව නිසා ඉගෙන ගන්න එකක් කරනවා, උගන්නන එකක් කරනවා. මේ කෙරෙන ධර්ම චාරිකාව වගේ එහෙම නැත්නම් ධර්ම දූත කටයුත්ත වගේ. ඉතින් ඒ වගේ ගමනක් යායුතුව තියෙන වෙලාවක ගමනේදී ගොඩාක් වෙහෙස කර තත්ත්ව නුහුරුණු පුරු තත්ත්වලට මුහුණ දෙන්න වෙන නිසා ඇත්තටම වෙන්නේ උඟ දෙනෙක් ගමන අතරමඟදී මැරලා යනවා. ඉවර කරන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ගමනට කල්ැතුව මට ගමන වෙලාවේදී මට ඇතිවෙන්න වන භාවනාත්ක කරගන්න හම්බෙන්නේ සතිමත් වෙන්න හම්බ වෙන්නේ අප්‍රමාද වෙන්න වෙන්නේ බුද්ධ ශාසනය මානසිකාරය පවත්වන්න වෙන්නේ නැහැ කියලා ගමනට කල්ැතුව ඒක සඳහා විශේෂයක් කරලා කය හිත සූදානම් කර ගැනීමක් වගේ කරනවා. ඒකට කියනවා විරි ආරම්භ වස්තු කියලා. එහෙම මේ විදිහට විශේෂ භාගීය ධර්ම පිළිබඳ නොඇසු නොවිරු තත්ත්වයක් තියෙනවා නම් අපේ හිත බොහෝ විට කියන්නේ බොහෝ විට කෙරෙන්නේ ගමනක් යන තියනයි කියලා විවේක ගන්න එකයි කුසීත භාවයටපත් වෙන එකයි. ඉතින් එතකොට ඒ කෙනාට ගමනට සූදානම් හිත කර්මණ්‍ය භාවය කයේ කර්මණ්‍ය භාවය ඉන්නේ නැහැ. නමුත් ඒක තමයි ගාක් වෙලාවට කරන්නේ අත්තර දෙක පොරවන බුදිය ගන්නවා. ගමනක් යන්න තියෙනවා කියන්නේ. නමුත් ඒ වෙනුවට සර්වඥාන්සේ සඳහන් කරන මේ උපදේශය සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අපට ඒ දසුත්තර සූත්‍රයේ සඳහන් කරනවා. මග්ගං කෝපන මේ ගච්ඡන්තේ න සුකරම් බුද්ධ ශාසනං මනසිකාතු මම මේ ගමනේ යන වෙලාවේදී මට ඕන වෙලිය විදිහට පරියංක භාවනාවක් සක්ම භාවනාවක් කරගන්න හම්බ වෙන්නේ ඒක නිසා ගමනට යන්න ඉස්සෙල්ලා මම ඒකටත් එක්ක වැඩිපුර සක්මන් පරියංකේ කරන්න ඕනේ එහෙම නැත්නම් මෙනෙහි කිරීම කරන්න ඕනේ කියන කාරණාව යම් කිසි කෙනෙකුට වැටහෙනවනම් ඒක විශේෂ භාගීය දෙයක්. ඒක මේ මනුස්සෙන්ට ස්වභාවයෙන් එන කාරණාවක් නෙවෙයි. පරිණාමයෙන් එන කාරණාවක් නෙවෙයි. මනසින් ස්වභාවයෙන් එන දෙයක් නෙවෙයි. ඒක බුදු කෙනෙක්ගෙම ඇහෙන්න ඕනේ. ඉතින් ඒක සඳහා බැලුවොත් අපි භාවනා ජීවිතයකට දාලා පැවිද්දෙක් නොවුනත් ගිහි උපාසක උපාසිකාව කෙනෙක් වුණත් යෝගී යෝගිනී කෙනෙක් වුණත් ඒ වාගේ දිග ගමනක් යන්න තියෙන වෙලාවේදී ගමනට කලින් භාවනා කරලා තියෙන එක. සතිය පිහිටලා තියෙන එක. අප්‍රමාදය වඩලා තියෙන එක. මානසිකාරය පවත්ලා තියෙනවා කියන එක අපේ සම්ප්‍රදාය කූල ක්‍රමයට බැලුවොත් හිතෙන්නේ භාවනා කරනවා කියලා වාඩි වෙලා ඉන්නවයි කියන එක. ඒක ඇත්තටම මේකට අදාළ නැත්තේ නෑ. භාවනා ඉන්නේ ගමනක් යන කලින් හොඳට වාඩි වෙලා කර්මන්නේ හිත හදාගන්නේ කොහොඳයි. නමුත් මෙතෙන්දි කැපී පේන වෙනසක් පේනවා. මේ වාගේ ආරම්භ වස්තු කතා කරනකොට විශේෂයෙන්ම ගමනක් ගැන කතා කරනකොට මේ සක්මන් භාවනාවක තියෙන විශේෂ වටිනාකම. මේ සක්මන නිසා කොච්චරනම් කෙනෙකුට ගමනට ඉස්සරහට එන තියෙන මේ දුර ගමනට හිත කය දෙක සකස් කරනවාද කියන එක. ඉතින් ඒක සක්මන පිළිබඳව සරුවච්චන් වහන්සේ විස්තර කතා කරලා තියෙන ආනිසංස කතා කරලා තියෙන මේ චංකමා සංකමාන චංකමානිසංස සූත්‍රයේ හරියටම මේක සම්බන්ධ වීමක් දකින්න හම්බ වෙනවා යම් කිසි කෙනෙක් සක්මන් භාවනාව කරනවා වෙන විදිහට කියනවා නම් ඇවිදින ගමන් පොඩි වැඩක් කරන ගමන් මානසිකාර්ය පැවැත්වීම කරනවා නම් එයාට විශේෂ ආනිසංස පහක් අත්දක ගන්න පුළුවන් වෙනවා. අද්ධාන කමෝ අද්ධානක් කමෝ හෝති පධානක් කමෝ. දීර්ඝ ගමනක් නිම කරන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. අපි හරියට මැරතන් රේස් එකකට යනවා වගේ. මැරතන් රේස් එකට නැත්නම් රටහරා දුවන තරඟයකට ගියාට පස්සේ අපි මුලින් හයියෙන් දුවන්න පටන් අරගත්තොත් අතරමඟදී අපි තරඟයෙන් ඉවත් වෙන්න වෙනවා. ඒක නිසා Taman දැනගන්න ඕනේ මේ දීර්ඝ ගමනේදී ශක්ති වැය කිරීම ඊටාම ක්‍රමිකව ටික ටික ටික ටික කෙරෙන්න ඕන. ඒ කිරීම දන්නේ නැති වුණොත් තරගෙන් ඉවත් වෙනවා වගේ දීර්ඝ ගමන් වලදී බොහෝ විට ඒ කාලේ මිනිස්සු මැරලා ගිහිල්ලා තියෙනවා. ගමන ඉවර කරන්න ඉස්සෙල්ලා. ඒ සඳහන් වෙලා තියෙනවා ඒ ශාසන ඉතිහාසයේ ලංකාවේ ඔය 2500 ට ඉස්සරලා 2500 බුද්ධ ජයන්තිට ඉස්සරලා මේ ලංකා පොළවේ කිසිම තැනක භික්ෂුන් වහන්සේනමක් හොයාගන්න බෑ. කිසිම තැනක ත්‍රිපිටකයක් කියලා එකක් නැහැ. කිසිම තැනක පන්සලක් හොයාගන්න බෑ. ඒවා තිබිලා තියෙන අතරේ මෙතනින් කැඩිලා මොනම දෙයක්වත් නැහැ නිකන් කරා වැටිච්ච ගොඩනැගිල්ලක් වගේ තමයි තිබිලා තියෙන්නේ. ඉතින් එතකොට ඉඳලා තියෙන රාජ්‍යවල් වලත් රාජ්‍ය නායකයොත් සමහරට බෞද්ධයෝ නෙවෙයි. නමුත් අර ඇති කරගත්ත givisuma නිසා ඒ දන්න කියන සාසන ලැබියාවක් ඇති ඇත්තෝ ඒ රාජ්‍ය අනුග්‍රහය ලැබලා බුරුමෙට සියමෙට ගිහිල්ලා ඒ ඒ රටේ පවතින ශාසනය බලලා ඒ ශාසනය මෙහෙට ගේන්න <clears throat> ගිය ගමන් විශ්ව හරියට තියෙනවා. ඒ ගමන් වල සමහරලාට මුළු ගිය කණ්ඩායමම අතරමඟදී මැරලා තියෙනවා. මොකද නැවේ යන්න තියෙන්නේ. ඊට පස්සේ ඒ රටේ භාෂාව ප්‍රශ්නයක් තියෙනවා. ඍතුගුණ ભેද වෙන ප්‍රශ්නයක් තියෙනවා. ආහාර ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ නිසා ගනුදෙනු කරගන්න විදිහක් නැහැ. ගිය කාරණා විශ්ත වෙන්නේ. ඒ නිසා ගෝ වෙලාවක ඒ ගමන ඉවර කරගන්න හම්බෙලා නැහැ. ඉතින් ඒක නිසා ගිහිල්ලා ශාසනය උපසම්පදා ලැබලා ආපහු ලංකාවට ඇවිල්ලා අනිකුත් උපසම්පදා කටයුතු කරගෙන කාලයක් ලංකා පොළවේ වාසය කරනවා කියන එක එසේ මෙසේ කාය බල ශක්තිය තියෙන කෙනෙකුට කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ නිසා ඊටාත්ම දුෂ්කර පුරුකක් දුෂ්කර මන්දන්දියක් එතන තියෙනවා. රාජ්‍යානුග්‍රහය තිබුණත් ගමන ඉවර කරගන්න හම්බෙලා නැහැ. ඒ වගේම ඒ කාලේ තිබුණ ඉන්දියාවේ ගමන් දිහා බලනකොට කැලයක් කරා යනවනම් මුහුද හරහා යනවනම් වාලුකා කාන්තාරක යනවනම් එහා පැත්තේ යයිද කියන එක විශ්වාස නැතුව තමයි යන්නේ. මගදී මැරෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපේ සිංහල භාෂාවෙන් කියනවනම් දවසවල සිටීපාතේ ගිහිල්ලා තියෙන්නේ ඉඩම් බෝදල් ලියලා දීලා තමයි දරුවන්ට ලියලා දීලා තමයි ගමන පිටත් වෙන්නේ. මොකද එන්න වෙන එක විශ්වාස නැහැ. ඒකත් සැපයි. ඒ ගමනේදී මරණ එකත් සැපයි. අන්න ඒ වගේ ගමනක් යන කෙනෙකුට ගමනට කල්ැතුව අවශ්‍ය කරන කාය බල ශක්තිය ලබන්න නම් පරියන්කයට වඩා මේ ධක්මනේ තියෙන ආනිසංශ සම්බන්ධ වෙන්න නිසා අපි අද වෙලාව ගන්න එක හොඳයි කියලා හිතෙනවා. මේ සක්මන් භාවනාවේ තියෙන මේ දිග ගමනක් යාමට යෝගාවචරයා සූදානම් කරන ගතිය අධධානක්කම අධධාන කියලා කියන්නේ දීර්ඝ මග අදන් මග කියලා අපි සාමාන්‍ය පොතේ පරිවර්තනේ පේනවා. ඒක ඉවර කරන්න තරමටම ඉවරර යන කම්ම Tamanට අවශ්‍ය ශක්තිය ගොනු කරගන්නත් ශක්ති ටික ටික මුදා හැරීමත් මෙන්න මේ කාරණා දෙක සඳහා ලොකු කය හිත සකස් කිරීමක් තියෙනවා. සක්මන් භාවනාවයි. පළවෙනි මේ නිසා සර්වඥාන්සි සඳහන් කරලා තියෙන අධධානක් අමෝ හෝති. ඊගාට මේ ප්‍රධාන කියලා කියනවා. මේ ප්‍රතිපදාව සර්වඥාන්සේ පෙන්වන ප්‍රතිපදාව අන්තිම මොහොත දක්වාම ඉවරයක් කරන්න නැතුව දිගට ගත්ත වැර අතරමඟ බහා තබන්න නැතුව දිගට යන්නේ කරගෙන ප්‍රධානකම කියලා. ඒ ප්‍රධාන වීරිය සඳහාත් එහෙම නැත්නම් යෝගාවචරය තුළ තාම අත්දකපු නැති උදුමාකාර ශක්තියක් තියෙනවා මනසේ ඒ වගේම කයේ ඒක සම්පූර්ණ කර්ම නිවීම සඳහාත් මේ භාවනාවකට සූදානම් කිරීමක් සඳහාත් සක්මන් භාවනාව අවශ්‍යයි. එහෙම නැත්නම් මේ පෘ탁ජනෙක් ආර්ය භූමියකටපත් කරන්න මේ පෘ탁ජන කයක් සහ පෘ탁ජන හිතක් ආර්ය භූමියටපත් කරන්න මේ වැඩිවියපත් වෙන්න වගේ වැඩි වෙන්න සක්මන් භාවනාවේදී කර්මණ්‍ය කර ගැනීම අවශ්‍යයි. ඒ කර්මණ්‍ය කර ගැනීම නැතිකමට අපි කුසීතකම කියලා කියනවා. ඒක සාමාන්‍යයෙන් දැන් කාලේ තියෙන සංකර වචන වලින් කියනවනම් නැත්නම් අද කාලේ තියෙන භාෂාවෙන් කියනවනම් අපි ඉසව්වක් තරඟ ඉසව්වක් ක්‍රීඩා තරඟයක් කරන්න ඉස්සලා ඇඟ රත් කර ගැනීමක් වෝමින් අප් එකක් අවශ්‍යයි. ඒක ඇත්තටම අර ඉසව්වට ඉස්සරහ ඇඟේ තියෙන ශක්තිය හානි වීමක් කියලා තමයි හිතෙන්නේ. නමුත් ඇත්තටම අර තමන්ගේ තියෙන ශක්තිය කර්මන්‍ය කරගන්න, මොබිලයිස් කරගන්න අර කලින් කරන ඇඟරත් කිරීමේ ක්‍රියාවලිය ඉතාමත්ම වැදගත්. ඉතින් ඒක ක්‍රීඩා උපදේශකයන් විසින් දුන්නාම ඒ ක්‍රීඩකයෝ ඒක කෙරුවට පස්සේ ඒක කර්මන්‍ය වෙනවා. අන්න ඒ වගේ වැඩක් තමයි දීර්ඝ ගමනකට සූදානම් වෙන යෝගාවචරයට සක්මන කරනකොට අර තේරෙන්නේ කොහොමද මේ ඇඟේ තියෙන දූවිලි ටික ගසලා ගිහිල්ලා මලකඩ ටික කැඩලා ගිහිල්ලා ඇතුළේ තියෙන ඔක්කොම දුර්ලකම් අඩු වෙලා ග්‍රීස් ගහලා එන්ජින් එකට හැම හන්දියකටම වගේ ලුබ්‍රිකේට් කරලා මේ යන්ත්‍රේ කර්මණ්‍ය කරලා දෙන හැටි. ඉතින් ඒක <clears throat> ඒ තක්මනක තියෙන ඒ ආනිසංශ ගැන බලනකොට ආ තරුවචන් වහන්සේ ඇර මේ ලෝකෙ හිටපු කිසිම ශාස්ත්‍රුන් වහන්සේ නමක් සක්මන් භාවනා ගැන කතා කරලා නැහැ. ඒ විතරක් නෙවෙයි බුද්ධ ආගම ගැන බලනකොට අපි ගත්තොත් අපේ හුරතල් වචන විදිහට අපේ තියෙන සිංහල බුද්ධහම ගත්තොත් ඒ බුද්ධ ආගමේ ගමනක් ගිහිල්ලා තියෙන්නේ එහෙ නැත්නම් දියුණුවක් ඇති කරලා තියෙන්නේ ස්වර්ණමය යුගයක් අපි අත්දකලා තියෙන්නේ මේ සක්මණ කෙරිච්ච කාලේ විතරයි. ඒක හොඳට පේනවා. දැනට ඉතුරු වෙලා තියෙන රජරට ප්‍රදේශයේ වැබෙදි රාජ්‍යයේ ඉතුරුලා තියෙන සේනාසනයකට ගියොත් අරණ්‍ය සේනාසනයකට ඒ වයිදී සක්මණට කොච්චර තැන දීලා තියෙනවද කියලා. ඊට පස්සේ මේක ශාසනයට විශාල අහේන සිද්ධ වුණා. විදේශ ආක්‍රමණ, බැමිණිටියා සාය, කරකොල සෑය ආදී සාය තාමත් දුෂ්කරතාවපත් වුණා. ඊට පස්සේ මේ අර සක්මණේ ගමන නතර වෙලා තියෙනවා. මෑත කාලෙදී සක්මණක් තිබිලම නැහැ. ඉතින් ඒක නිසා 1956 බුද්ධ ජයන්තියෙන් පස්සේ ඔය මාතරසි ඥානාරාම ස්වාමීන් වහන්සේ සම්පූර්ණ සක්මණ පිළිබඳව ලොකු විප්ලවයක් කරලා තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේ හදපු ඒ උපදෙස් දීලා හදපු ඒ නිසන්න වනේ හැම කුටියකටම ඇතුලේ සක්මනක් පිට සක්මනක් තියෙනවා. කුටියක් හදනකොට වැඩි වේදම් කරලා තියෙනවා. සක්මන හදන්න. ඉතින් ඒ නිසාම ස්වාමීන් වහන්සේලා දීර්ඝායුෂ ලැබුණා. අද ලෝකේ ඕනම තැනකට ගිහිල්ලා බැලුවොත් ඒ සක්මන පිළිබඳ පාඩම් අරගෙන තියෙන ප්‍රසිද්ධියෝ අප්‍රසිද්ධිය නිසන් වනේ තමයි. ඒ නිසා අපි නිසන් වලට කවුරු හරි භාවනා කරන්න ආවොත් භාවනාව ගන්නවයි කියලා මහා ලොකු දෙයක් කරන්නේ අපි ඒ යෝගාවචරයා යෝගී හෝ යෝගිනිය බලාපොරොත්තු වෙන්නේ භාවනා කරනවා කියන එක ඉඳගෙන අතක් පිට අතක් තියාන ඇස් දෙක වහගෙන ඉන්න එක තමයි. නමුත් නිසනවනේ කාලසටහන 150ක් ඒකක දීලා 150ක් සක්මන් කරෝ. අපි මේ කරන කාලසටහනත් එහෙම තමයි. ඒ මොකද ඒකෙන් තමයි මේ කර්මන්නේ වෙලා අතරමඟ වැඩි නැත කරන්නේ නැතුව අධධානක්කම ප්‍රධානක්කම කියන මේ කටයුත්ත කරගෙන යන්න පුළුවන් වෙන්නේ. නමුත් මේ කාර්යබහුල ජීවිතයක් ගත කරන අමාරු විවේකයක් අරගෙන වැඩමුළුවකට සම්බන්ධ වෙන කෙනෙක් හෝ නිවාසික භාවනාවට යන කෙනෙක් බොහෝ විට කල්පනා කරනවා සක්මන කියන්නේ අපරාධ කාලේනාස්ති කිරීමක්. ඒ නිසා භාවනා කරනවා කියලා ඉඳගෙන ඉන්න තමයි ආසාව තියෙන්නේ. අපි ගෙදරදී හරි කවුරු හරි ආවොත් එමේ දවස කොච්චර භාවනා කරනවද කියලා කවදාකවත් හිතෙන්නේ නැහැ. සක්මන භාවනාවක් විදිහට එහෙම නැත්නම් සක්මන මේ දීර්ඝ ගමනකට කුසිතකම නැති කරලා වීරිය වඩන වැඩක් කියලා දන්නේ නැති නිසා අම්බෙච්ච ගමන් ඉඳ ගන්නවා. එතකොට වෙන්නේ නිකන් ඇඹුල් වෙන එක විතරයි. මේක ඉදිලා රත් වෙලා පැණි රහව කරගන්න නම් සක්මන තියෙන්න ඕනේ. ඒක නිසා කෙනෙක්ගේ භාවනා දියුණුව එහෙම නැත්නම් ස්ථානක තියෙන පෙනුම බලන්න පුළුවන් එතන තියෙන සක්මන් ප්‍රදේශේ. කොච්චරක් සක්මණට ඉඩ තියලා තියෙනවද කියලා. එද මේ මෑතකදී තිබුණා ඒ සමීක්ෂණයක් කරලා ඒ පත්‍රිකාවට මේ ළඟදිත් මට හිත දාන්න යුතු වෙලාවක් තිබුණා. ස්ථානික තිබීතු ප්‍රධාන අංග පන්සලක තිබීතු ප්‍රධාන අංග. ඉතින් ඒව සඳහන් කරනකොට ගාන්ටාර කොළුණක් ඕනේ, ලවුඩ් ස්පීකර් සෙට් එකක් ඕනේ. ඒ ටික ඔක්කොම තියෙනවා. හැබැයි ධක්මන කිසිම තැනක දන්නෙත් නැහැ, ඇත්තෙත් නැහැ. අංචකේ සක්මන් කරන දකින්නකොට හොල්මන් මේ මොකද්ද කරන්න කියලා අහනවා. ඒ තරමටම ලංකා සාසනේ පිරිහීමට මම දකින ප්‍රධානම හේතුව මේ සක්මන් කරලා නැහැ. ඒ නිසා කවුරු හරි ඒක තේරුම් අරගෙන මේ කුසීත වෙනවා වෙනුවට විද්‍යාරම්භ කිරීම සඳහා මානසිකාර්ය පවත්තන්න තියෙන්නේ කොහෙද කියලා අහුවොත් එහෙම පරියංක සඳහා කරන මානසිකාර්ය අඩු තක්සේරුවක් කරන්න නෙවෙයි මම හදන්නේ. ඒකට ඇබ්බැහිය තියෙනවා වැඩි. ඒ වෙනුවට ගමන් කිරීමේදී එහෙම නැත්නම් එක වැඩක් කරන ගමන් එහි මානසිකාර්ය පැවැත්වීම මේ සක්මණ වශයෙන් අපි හඳුන්වනවා ඒ සඳහා දීලා තියෙන ඉදී යම් කිසි කෙනෙකුට කවදා හරි වෙනසක් තේරෙන්න පටන් ගත්තොත් සක්මණින් ලැබෙන ආනිසංස ඒක විශේෂ භාගයයි කියලා කියනවා. ඒ නිසා කොයි කෙනෙක් හරි උනන්දු වෙනවා නම් සක්මණේ ඇති වෙලා තියෙන විස්තර ටික කියන්න. එයාගේ චරිතය පේනවා සමාධියට වැඩිය සතියට මුල්තැන දෙන්න දන්නවයි කියනවා. යම් කෙනෙක් සමතේට සමාධියට මුල්තැන දෙන්න කතා කරුවොත් එයා කියන්නේ සක්මන කිරුවට කොච්චර එක සමාධිගත වෙන්නේ සක්මන කරනකොට අර බලාපොරොත්තු වෙන හිතේ ඒකෝදි භාවය එකඟ භාවය එන්නේ නැහැ කියලා. ඉතින් ඒකේ එහෙම තමයි. ඒ පරියංකේදී තමයි සමාධි ලක්ෂණේ තියෙන්නේ. සක්මණේදී හම්බෙන්නේ විරිය ආරම්භේ. එනතම් වීර්ය චෛසිකේ තමයි වැඩේ. ඉතින් මේ දෙක සමබර වුණේ නැත්නම් මේ සක්මන සහ පරියංකේ කියන එක වීර්ය සහ සමාධිය කියලා ගත්තොත් වීර්යෙන් තොර සමාධිය එනකොට බොහෝ විට තමන්ගේ ඉරියව්ව වැක්කිරෙන්න පටන් ගන්නවා. ඒ ඉරියව් වැක්කිරීමට ප්‍රධාන හේතුවක් තමයි ඒ කල්ැතුව සක්මන් නොකර සිටීම. ඒ වගේම මේ දැකලා තියෙන දෙයක් තමයි මම හුඟක් වෙලාවට කය මහත අයට ස්ථූල අයට හුඟක් වෙලාවට ඉඳගත්තට පස්සේ ඉරියව පවත්වාගෙන යන්න බැරි අපහසුකමක් ඉන්න පටන් අර ගන්නවා. ඒ අයට විශේෂයක් කියලා කියන්න පුළුවන්. දුවට සක්මන් කරලා පටන් අර ගන්නවා නම් කයේ ස්ථූල භාවයත් අඩු වෙනවා, කර්මණේ භාවයත් වැඩි වෙනවා, මානසිකාරයත් වැඩි වෙනවා, සතියත් වැඩි වෙනවා, සමා අප්‍රමාදයත් වැඩි වෙනවා. නමුත් ඒක අගේ කරන්න දන්නේ නැතිකම නිසා ඉඳගෙන ඉන්න බ තමයි කැමැත්ත තියෙන්නේ. මම ඒකට ඒ විදිහට නැවත නැවත චෝදනා කරාට මේ කතා කරන මාතෘකාට ඒක අදාළ නැහැ. කතා කරන මාතෘකාවේදී තියෙන්නේ ගමනක් දික ගමනක් යන්න තියෙනවා නම් ඒ වෙනුවට කුසීත වෙනවා වෙනුවට නිදා ගන්නවා හොවිනවා වෙනුවට බුද්ධ ශාසනයේ මානසික කාර්යය පවත්න්නේ කියලා නැත්නම් අපි කරා මනිකින් භාවනා කරන්නයි කියලා. අන්නේ භාවනාවේදී වාඩි වෙලා කරන භාවනාවට වැඩිය මේ සක්මනක තියෙන වටිනාකම. ඒක මේ අද යන ජීවන රටාවේ හැටියට ඉතාමත්ම අමාරුයි කාටට කියලා දෙන්න. පරියංකයේ ಗುಣ පරියංකයේ ප්‍රතිඵල පරියංකයේ ආනිසංශ තීන්දුව වෙන්නේ පරියංකට ඉස්සලා සක්මන් කරලා කර්මන්නේ වෙච්ච ප්‍රමාණය තමයි. ඒක නිසා යම් වෙලාවක පරියන්ක් කරලා හොඳට හිත කර්මන්නේ වෙලා ගියොත් පරියන්කට යනකොටම තේරෙන පටන් අර ගන්නවා ඉඳ ගන්න එකම සැපයි කිය. හොඳට විනාඩි 45ක් 50ක් 60ක් සක්මන් කරලා ගිහලා වාඩි වෙන්න වඩුණාට පස්සේ ඉඳ ගන්නකොටම තේරෙනවා මේ ඉඳගෙන ඉන්න ඉරියව්වම දැන් සැපයි මොකද ඔය විනාඩි 45ක් 50ක් සක්මන් කරනවා කියලා කියන අපි අඩු ගානේ හැතැම්ම දෙයක් පයින් ගිහිල්ලා ඊට පස්සේ ඉඳගෙන ඉඳිමේ සැපයක් ලැබෙනවා ඒකම ඒ පරියංකේ මුලදී හම්බෙන ඒ සැහැල්ලුවම මානසිකාරය තියාන හිටියොත් මේ ආනාපාන හොයනක හෝ පිම්බීමක් කිලිම හොයනා වගේ විශේෂ දේවල් වලට නොගිහි ඒ යෝගාවචරයට තේරෙනවා මේ ඉඳ ගන්නකොටම සතිය ප්‍රත්‍යක්ෂණය වෙන්න පටන් ගන්නවා. ඒකට බුදුරජාණන් වහන්සේගේ සඳහන් කරලා තියෙන්නේ ආභෝග කරන්න පුළුවන්. ඇවිදලා ඇවිදලා කියලා වාඩි වෙලා ඇත්තක වහගෙන හොඳට සමබරව මෙලෙක්ව ලිහිච්ඡ ස්වරූපයෙන් කය තිබ්බට පස්සේ ඒ කය ආභෝගකරනද එහෙම නැත්නම් කොහොමද මේ ඇවිදලා ඇවිදලා ඇවිල්ලා වාඩි වුණාට පස්සේ මේ කයට දැන විවේකය මේ කයට දැනෙන සමතුලිත භාවය සමවර භාවයට ආභෝග කරන්න පටන් අරගත්තොත් ඉතින් ඒකට අර්ථ දෙකක් දෙන්න පුළුවන් එක මේ ඉඳගෙන ඉන්නේ පහසුව මට සත්‍යමත් බව කියලා දෙනවා දැන් මම සතිමත්. මම ඉන්නේ කයේ කියලා. දෙක තමන්ගේ ජීවිතේට තමන්ගේ කයට මේ ඕලාරික අත්පටිලාභයට මෛත්‍රිය කියලා එක ඕක තමයි. අපි කොච්චර පොඩ්ඩක්ද මේ කය ඒ සඳහාම වාඩි කරලා මිත්‍රත්වයේ වෙනුවෙන්ම වාඩි කරලා මෙලෙක් බව වෙනුවටම වාඩි කරලා මෛත්‍රිය වෙනුවෙන්ම වාඩි කරලා ඒක අත්දකින්න වෙලාව බැලුවොත් බුදු කෙනෙක්ම පහළ වෙන්න ඕනේ ලෝකේ අපිට ලැබෙන මේ ජීවිතේ ජීවත් කරනවා එහෙම නැත්නම් අපි දන්නේ අපි කරන්නේම මේක කරත්තර බැඳගත්ත හරකෙක් වගේ මේකේ වැඩ ගන්න එක විතරයි. එහෙම නැත්නම් මේ හොඳට පත්තල වාඩි වෙලා පටන් ගන්නකොටම මේ පට්ටලේ එහෙම නැත්නම් මේ ආභෝග කරනකොට දැනෙන මේ ගතිය අපිට කියන්න පුළුවන් ජීවත් වෙන එක කියලා. මෛත්‍රිය කියලා. සතිය කියලා. ඉතින් ඕක නැත්තම් ඔතනින් පටන් ගන්න බැරි නම් ඉතින් පටන් ගන්නකොට මුස්පෙන්තුවක් තමයි තියෙන්නේ. ඉතින් උගව දෙනෙක් එක්ක බද්ද පරියන්කේ ගහන්න පටන් ගන්නවා. ඒ නැත්නම් කුරුසෙට තියලා එන ගැහුවා වගේ ඉරියව්වක ඉඳගෙන භාවනා කරන්න පටන් ගන්නවා. නැත්නම් කටු පෙරේ දාල් පෙරළුවා වගේ දඬු කරගෙන භාවනා කරන්න පටන් ගන්නවා. ඒකල මිසි කරගෙන කටත් ඇද කරගෙන පැංගිරි මිරික වගේ මූණත් අට කරගෙන භාවනා කරනකොට මුස්පේන්තුයි. ඉතින් බනින්න වටින්නේ නැහැ. ඉතින් එහෙම තමයි ආදුනිකගේ හැටි. දෙනකොට මිරිකලාම තමයි අල්ලන්නේ. ආනිකම් තැහැල්ලුවට ඇලිලක් නැහැ. දැන් කඩුව පුරුදු කරන්න යන මනුස්සයා කඩුව අද්දකීම අමෝරා ගත්තොත් කඩුව ෆයිට් කරන්න බෑ. පටන් ගන්නකොට එහෙමලු පන්න ෆයිට් කරලා නෑ කඩුවෙන්. නමුත් එහෙම තමයි පටන් අරගන්න. නමුත් කරලා කරලා අන්තිමට කඩුව සුකනාමේ විදියට හසුරව ගන්න පුළුවන් නම් කඩුව පලිය වෙනුවටත් පොල්ලක් වෙනුවටත් කඩුව වෙනුවත් තුනකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒකට පළවෙනි දවසේ ඉන්නේ නෑ. පළවෙනි දවසේ ගියාම අරක අමෝරගන්න හදනවා. එතකොට ඒකේ කර්මණී භාවය නැති වෙනවා. ඒ නිසා මේ කයේ ආරම්භක පහඩි වෙලා ඉන්න කයේ ආරම්භක මිත්‍ර ස්වරූපය මෙලෙක් ස්වරූපේ දකින්න නම් අර සක්මණේ ඇති වෙච්ච ඉරියව් වෙනස හොඳට හිතට වදදලා දෙන්න. ඒකට කියන්නේ ආභෝග කරනවා කියලා. පල්ලංකම් ආභෝගිත ආභුචිත්ත පළඟ බඳ වාඩි වෙලා ඒක හිතෙන් සටහන ගන්නවා. මම සුවසේ පట్టල වාඩි වුණා මම දන්නේ කොහොමද කියලා. ඒක තමයි අපේ ക്ഷേම භූමිය වෙන්නේ. ඒක තමයි අපේ නිර්මල තැන වෙන්නේ. ඒක තමයි අපේ නික්ලේශී තැන වෙන්නේ. හිත කොහෙ පිට ගියත් අමලයකට කරදරයකට වැටුණා. අරියාදුවකට ගියා නම් නැවත ගෙනල්ලා තැම්පත් කරන්න ඕනේ තැන තමයි ඔය හදාගන්නේ. ඉතින් ඒ බෙන්ච්මාක් එක නැත්තම් ඒ රෙෆරන්ස් පොයින්ට් එක නැත්තම් ඒ ඊට කොයි තැම්පත් කරන්න කියන එක දන්නේ නැත්නම් ඉතින් අපි කොරස් කටේවත් අස දා ගන්න බැරුව දඟලලා දඟලිල්ලක් තියෙන. සමහරු වැඩමුළු හතරක් පහක් කරනවා. නමුත් හිතගෙනලා තැම්පත් කරන්න ඕනේ තැන පරියන්කේදී කොහෙද කියලා දන්නේ නැහැ. කියනවා මම භාවනා කරලා වැඩමුළු තුනකට ගියා මට ආනපනේ අහුනේ නැහැනේ. මට පිම්බීම ඇකිලිම අහුනේ නැහැනේ. මට නාසිකාග්‍රේ හම්බුනේ නැහැනේ කියලා විශාල චෝදනා පත්‍ර වගේක් හදනවා. මේ වාඩි වෙලා වාඩි වෙලා ඉන්න බව දැනගන්නවා කියන එක. ඒක හොඳටම තේරෙන්නේ විනාඩි 50ක් 45ක් සක්මන් කරලා ඉලි වාඩි වුණාට පස්සේ තමයි. ඒක තමයි බුද්ධ ජානසය සඳහන් කරන්නේ. අද්ධානකමෝ හෝති පදහානක්කම. දීර්ඝ අදංග මගට දීර්ඝ ගමනකට දීර්ඝ ගමනක් ඉවසන්න පුළුවන් ගතියක් එනවා. ඒක අවසානයේ දක්වාම සටන පාවා දෙන්නේ නැතුව කරාරින් නැතුව යන්න පුළුවන්. පදහානක්කම කියලා කියන්නේ මේ භාවනා වැඩපිළිවෙලට කියන්නේ මේ ප්‍රතිපදාවට ප්‍රධාන වීර්යය කියලා. අන්නේකෙදී අතරමැග නතර නොවි දිගට යන ගතිය අතරමඟ නතර කිරීමට කියනවා කරාරිනොයි කියලා. දුරනික්ෂේපය කියලා. දුරනික්ෂේප නොකර දිගට යනවනම් දවසින් දවස දවසින් දවස තමන්ගේ අත්දැකීම් එන්නේ එන්නේ එන්නේ එකිනෙකට එකිනෙකට උදව් වෙට පටන් ගන්නවා. ඒත් වෙනකොට තමයි තමන්ම තමන්ගේ පාර හදාගන්නේ. ඊට පස්සේ අප්පා බාධෝ hoti අප්පා තංකෝ. යම් කෙනෙකුට සක්මන හොඳට පුරුදු කරගත්තා නම් එයාගේ කායික මානසික රෝග අඩු වෙන්න පටන් ගන්නවා. ඒක තමයි ප්‍රධානම බේත අපට තියෙන්නේ. දැන් පුදුමාකාර ලෙඩ තොග තියෙනවා. මොකද පොළවේ අහිමි. බිම පයින් ඇවිදින්න ලයිසන් නැහැ. ඒකට වෙනම ලයිසන් අරන් දෙන්න ඕනේ. කාර් රෙලවන්ට් ලයිසන් වගේ ටික වෙලාවක් පයින් යන. ඉතින් ඒකට හේතුව මේ පොළව එක්ක තියෙන අපේ මේ සම්බන්ධේ අඩුකම නිසා මේ විද්‍යුත් උපකරණ පාවිච්චි කරනකොට ඕකේ අර්ත් එක තිබ්බේ නැත්තම් ඕකේ ස්ථිති විද්‍යුතයක් හත ගන්නවා. ඒ ඔය ස්ථිති විද්‍යුතේ තමයි කයේ තියෙන ස්ථිති විද්‍යුතේ තමයි ආතහණේ කියලා කියන්නේ. ආතතිය කියලා කියන්නේ මේ පොළවේ අදිනවා නම් කකුල් දෙකයි අත් දෙකයි මොනම ආතතියක්වත් හිටින්නේ නැහැ. පොඩි ළමෙක් වැල්ලකට ගියාම බලන්න. ඒ ළමයා වැල්ල අත ගන්න තියෙන ආශාව ජම්මේම ආව එක. දැන් කියනවා අම්මලාට අප්පෝ ඇල්ල අල්ලන්න එපා විෂ බීජ එනවායි කියලා. මොනම දෙයක්වත් පොඩි කාට කරන්න දෙන්නේ නැහැ විෂ බීජ කියලා අම්මලා තාත්තලා විෂ බීජයක් වෙලා. කම්පැනි වලත් කියනවා මේක පොඩි කටල්ලන්න දෙන්න එපා මේක පොඩි කටල්ලන්න දෙන්න එපා පීයක් පෙන්වන්න එපා පොලිස් ප්ලාස්ටික් බෑග් එකක් පෙන්වන්න එපා මේ නිකන් සබම් බෝලනේ කතා කතා කරන්නේ මොකෝ අපි හැදෙනකොට අපිට ඕවා බයිලා තිබුණේ නෑනේ ගස් නැග්ගා ගල්වල් පැසේ පැන්නා ගඟට පැන්නා දැන් ප්‍රශ්නයක් අතු ජීවත් වෙනවා දැන් හතර මේ සබම් බෝනි කළා මොනම දෙයක්වත් උන්න කරන්න බෑ අවුව පොඩ්ඩක් වැඩි හිටුවා කුපුරලා නැහිනවා අතනින් මෙතෙන් යනකොට ඉවසන්න බෑ ඒකට හේතුව මේ දෙමාපියන්ගේ තියෙන හේතුව මේකයි. ඒකටත් හේතුවක් ඇති. මොකද ඉස්සලා ඉතර දෙමාපියන් සාමාන්‍ය දරුවෝ 10ක් 15ක් ඉන්න එකෙන් දෙන්නේ මැරුණට ගානකුත් නැහැ. දැන් ඉන්නේ මේකයි. එහෙම නැත්නම් දෙන්නයි. ඉතින් ඒකට ඒක නැති වුණොත් එහෙම අම්මට ඉස්සලා දරුවා ඉස්සලා අම්මලා මැරෙනවා. අපේ ගෙදර අපි ඉන්න වෙලාවේදී අමුත් එක්ක ආවොත් එහෙම අපිට ඉස්සරහට යන්න තහනම්. අප්පච්චි තමයි කතා කරන්නේ. අපි ඉන්න ඕන ගේ ඇතුළේ. ඉතින් අප්පච්චි කතා කරලා කියනවා මට මේක නෙවෙයි හත්තෝ දරුවෝ 11ක් ඉන්න එක එක් මැරුණා කියලා මට ගානක් නැහැ කියලා. මේ අපි ගේ ඇතුලේ ඉඳද්දි. ඒ නිසා මොනවා කරුවකට අපි කියන්නේ බෙල්ලෙන් උඩ තුවාල කරගත්තොත් හොඳටම තලනවා. අනික ඕන දෙයක් උඹලාට හොඳ දෙයක් කරගන්න. ගානක් ගන්නෑ. දැන් අම්මලාට එහෙමයි පිහිටන්න බෑ. ඇමරිකාවේ දෙන්නේ කසාද බැන්දොත් හම්බෙන් ළමයි ගාන එකමාරලු දෙකවත් නැහැ දැන්. වෙන පොපියුලේෂන් එක එන්නේ එන්නේ නඩු එතකොට ඒ ඒ දරුවා වෙනුවෙන් ඒ කම්පැනි කියන කතාවල් මල්ටිනේෂනල් කම්පැනි කියන කතාවල් කියනවා මිසක් දෙමාපියන් කිසිම හැඟීමක් නැහැ දෙමාපියෝ දන්නේත් නැහැ ඇත්තට මේ මහා පොළොව මහී කාන්තාව විතර අපිට ආදරය කරන ප්‍රේම කරන වෙන මොකක්වත් නැහැ පුළුවන් තරම් අපි පොළොවේ වැහැලා ජීවත් වෙන්න ඕනේ දැන් ජීවත් වෙන ජීවිතය තක්මනක් නැහැ පොළොවේ පය ගෑවෙන්න දෙන්නෙත් නැහැ ගෑවිච්ච ගමන් විස බීජ කතාවක් දාගෙන පුදුමාකාර සෙල්ලමක්. ඒ අර ඉන්දියාවේ ඉන්නවා මණිපාය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන මම වයිස් චාන්සලර් ડોક્ટર හාගඩේ කියලා. එයා හොඳටම වෛද්‍ය විද්‍යාව කරපු එක්කෙනෙක්. එයා කියනවා මේ අපිටත් ඇවිල්ලා සුද්දා කියනවලු උඹලට ඉන්දියාවටත් තව අවුරුදු 25ක් යනකොට 140ක් දිවෙඩිය හැදෙයි කියලා. ඒක කියන කොහොමද අපිට දිවෙඩිය හැදෙන්නේ කියලා අපි චපාති කන්නේ පොළවේ ජීවත් වෙන්නේ. හැබැයි මේ සුද්ධ කෙනෙක් ඇහුවොත් 140 හැදෙනවා හැදෙනවමයි කියලා. ඔය බයිලා අහන්න එපා. උඹලා උන්ට ජීවත් වෙලා. සුද්ධෙකුට පුළුවන් නම් ඇවිල්ලා කියනවා ඉන්දියාවෙන් දෙන වතුර කෝප් එක වතුර එකක් බොන්න උට හෙපටයිටිස් B එක හැදෙනවා. අපිට හැදෙනවද නෑ. මොකද අපි විස බීජත් එක්ක ඉඳලා තියෙන්නේ. මොන ප්‍රශ්නයක් නැහැ. හැදෙන්න බැරි කම මරනවා. ඒක වෙනම කතාවක්. අන්නේ වගේ බුද්ධ ජානනාංශ ජීවත් වුණේ තනිකර පොළොට බහැලා. රජගෙදර ගේටපු රජපැටියෙක් මේ කතා කරන්නේ. බැරිකමට නැතිකමට පළපැස්ස නෙවෙයි. ඒකල හැමදාම කිලෝමීටර් 10ක් 15ක් පයින් ඇවිදිනවා. ඒක ඇවිදින කොච්චර ස්වභාවික ජීවිතයක්ද ගන්න. ඉතින් ඒකට බුදුරජාණන් වහන්සේට මේක කියන්න පුළුවන්. උඹලගේ මේ ආධ්‍යාත්මික ගමන යන්න නම් නැත්නම් දිර ගමනක් යන්න නම් බුදුහාමුදුරන්ට ඔටුවෙක්ගේ වගේ ලොකු හයියක් තියෙනවා. ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඒකෙන් ලැබිච්ච ගමනේ හයිය. ඉතින් ඒක නිසා ගමනක් යන්න තියෙනවා කියලා කුසීත වෙලා බුදිය ගන්න එක නෙමෙයි කරන්න තියෙන්නේ. ශරීරය ටිකක් කර්මණී කරගන්න ඕනේ. ඉතින් සරුවචන සාමාන්‍යයෙන් වස්වසුවට පස්සේ ඒ මාස තුන સમાપ્ત කරලා වස්පවාරණය කරාට පස්සේ ඊටු මාස 9ෙම සමාහලාවට දීර්ඝ අදන් මගට පෙළඹෙනවා. ඒකට සමාහල 500ක් සෙනගත් එක්ක යනවා. සමහර විටක මාස 8 මාස 6 කෙටි චාරිකා, මධ්‍යම චාරිකා, දීර්ඝ චාරිකා යනවා. ඉතින් ඒ චාරිකාවේ යනකොට ඒ ස්වාමීන් වහන්සේලාට ලොකු පොඩි උස්සගෙන යන්න බෑනේ. ඒ ස්වාමීන්ලා පොඩි උපකරණ ටිකක් අරගෙන තමයි පිටත් වෙන්නේ. ඒ ගියාට පස්සේ ආදරය කොහේ ඉන්නවද කියලා දන්නෙත් නැහැ. ඒ වගේම දන්න බෞද්ධ පරිසරයකටත් නෙවෙයි යන්නේ. ඒ ගමනේ යනකොට ඒ ස්වාමීන් වහන්සේලා ඒක යැපෙන යැපිල්ල දෘජානාසේ කරන පුහුණුවක් මේ චාරිකාවේදී. ඉතින් සරුවචන් වහන්සේ මාත 6ක ගමනක් ඇයිද 8ක ගමනක් ඇයිද 9ක ගමනක් ඇයිද කියලා කවදාකවත් ආනන්ද ස්වාමීන් වහන්සේට කල්ලාතෝ කියන්නේ නැහැ. කියන්නේ දන්නේත් නැතුව ඇති කියන්නේත් නැහැ. ආනන්ද ස්වාමීන්සේ බලනවලු වස්සමාර වෙනකොට ਸਰවචනාංශේ වෙන්දට වැඩිය දිග තක්මනකට පෙළඹෙනවා නම් දීර්ඝ ගමනකට ලෑස්ති වෙනවා කියලා ආනන්ද හැමදෙරෝ අනිත් කයට කියනවලු මේ ගමන යන්න හදන්නේ ਸਰවචනාංශේ ටිකක් ඈත ගමනක මොකද වෙන්දට වැඩිය සක්මන් කරනවා කියලා. වෙන්දට වැඩියපත් පිළවල් තුනක් හතරක් වෙන්න පුර වරඳනවා. ඒක බලලා තමයි ආනන්දහමතුරු දැනගන්නේ දීර්ඝ ගමනක සරුවත් chance ලෑස්ති වෙනවා කිය. ඉතින් ඒ යන එකතු වෙන කට්ටියත් අර වගේම හොඳට සක්මන් කරලා ඒක හදා ගන්නවා. ඒක මේ ඕනෙම කාලගුණික වෙනසකට ආහාර වෙනසකට පරිසර වෙනසකට හැඩ ගහන හැටි. දැන් අපි ඔය කෘෂිකර්ම ඉගෙන ගන්නකොට මේ හරක් ගව පාලනය කරනකොට ඒ හරකා පරිසර වෙනස් වීමකට ආහාර වෙනස් වීමකට රසායනික ද්‍රව්‍ය වෙනස් වීමකට පත් කරන්න ඕන නම් විටමින් B12 ඉන්ජෙක්ෂන් එක දෙනවා. දුන්නාට පස්සේ ඌ ඊගාවට එන වෙනසට හැඩ ගැහෙනවා. ඒකෙන් තමයි යංග කර්මන්නේ කරලා ගන්න. දැන් උනත් විටමින් B12 ඉන්ජෙක්ෂන් එක ගන්නවා බඩගින්න නැත්නම් බඩගින්න ඇති කරන්නේ. මුද්‍රජානංශයේ විටමින් B12 ඉන්ජෙක්ෂන් එක තමයි සක්මන. ගමනක හෝ එක තැනක ඉන්නව හෝ උණුසුම් තැනක සිට සීතලට හෝ සීතල තැනක උණුසුමට හෝ වෙන වෙන ආහාර වර්ග ලැබෙනවා මොන ඉරියාපතේ තියුණත් සක්මන් කරුවාට පස්සේ දීර්ඝ ගමනකට සූදානමක් තියෙනවා. ඉතින් ඒක හරිම ස්වභාවික ක්‍රමයක්. මොකද ඒ චාරිකාවේදී තමයි බුදු කෙනෙක් ලෝකේ පහළ ඉන්න බව ලෝකයා දැනගන්නේ. නැත්නම් කවුරක්වත් දන්නේ නැහනේ මෙහෙම දෙයක් වෙලා තියෙනවායි කියලා. ඊට පස්සේ ගිය මිනිස්සයෝ ආගන්තුකෙක් කාට පස්සේ සැලකීමට ඉදිරිපත් උනේ නැත්නම් බුදුරජාණන්සේ වැඩියත් හමුවීමක් වෙන්නේ නැහැ. ඉතින් මිනිස්සුත් දන්නවා තොරතුරු හොමාර වීම සහ ධර්මයේ පැතිරීම සිද්ධ වෙන්නේ ගමිකයන් හරහා. ඒ නිසා ඒ ගමිකයන්ට සලකන එක ආගන්තුක සත්කාරය කියන එක මහවිශාල සංස්කෘතික ලක්ෂණයක්. ඒක ඇත්තටම හොඳටම දිනු කෙරුවේ ලංකාව විතරයි. ලංකාව තමයි ආගන්තුක සත්කාරයත් ලෝකෙ දෙන පළවෙනිම රට. ඕන කෙනෙක් ආවොත් ඒ මිනිසුන්ට සලකනවා. ඒ ගමිකයාට සලකන එක. ඒ නිසා සුවිශේෂ බත් දෙනකොට බුදුරජාණන් කියනවා ගමික බත්. ආගන්තුක බත් ලෙඩෙකුට දෙන බත. සුවිශේෂයක කාලයට අනුව කළ හැකි විශේෂයෙන් කර හැකි පිනක්. කාල දාන කියලා කියනවා. අපි සාමාන්‍යයෙන් කරන්නේ කාල දාන එක තමයි. නමුත් මෙතන කියන්නේ ඒක නෙවෙයි. ඒ කියන්නේ ගමිකයා සලකුවොත් විශේෂයක් කරලා සලකනවා. ආගන්තුකෙක් ආවොත් විශේෂයක් කරලා සලකනවා. ලෙඩක් ඇති වුණොත් විශේෂයක් කියලා සලකනවා. Tamanට භෝග භව භෝග සම්පත්‍ය හම්බෙන පළවෙනි රස්සාව පළවෙනි කොයිපල කෙරුවොත් මුල්ම කොටස සංඝයාට දෙනවා. දුර්භේක්ෂක් ආවොත් සංඝයාගේ වැඩ ටික බලනවා. ආන්නේ විදිහට බලනකොට ඒ ගමික බත සහ ආගන්තුක බත අතිරේක කුසල් වෙන සත්පුරුෂ දාන බවට සඳහන් කරලා තියෙනවා. ඒකට ඒ කවුරු හරි ආගන්තුකෙක් ආපුවම ගම්මුත් ආගන්තුකයට සලකන්න පෙළඹෙනවා. ආගන්තුකයාත් ඒ තමන්ගේ තියෙන ධර්ම කොටස් මේ හදා බෙදා ගැනීම සිදුුනේ චාරිකාව හරහා. ඉතින් මේ චාරිකාව මහා කරුණාවට වැටෙන වැඩක්. තමන් ලබා ගන්න ලද මහා ප්‍රඥාව චාරිකාවේදී අනික් අය තම බෙදා ගැනීම කරනවා. ඒ නිසා මේ මාර්ග පෙළඹීම කියන එක පැවිද්දත් එක්ක සමීපෝගී වැඩක්. ඒ ගමනේ යනකොට කර්මණ්‍ය කරගත්ත ශරීරයක් තිබුණ නැත්තම් අතරමඟදී වැඩ බහා තබන්න වෙනවා. Tamange ගමන කරගන්න හම්බ වෙන්නේ ඒක සඳහා අවශ්‍ය කරන අප්පාතංකෝ අප්පාබාධෝ කියන කායික මානසික ලෙඩසෝක අඩු කරන ගතියත් සක්මනේ ලැබිලා තියෙන ආනිසංශයක්. ඊගාට අසිතේ පීතේ කායිතේ සායිතේ සම්මපරිණාමං ගච්ඡanti. Taman කනලද බොනලද ලෙව කනලද දේවල් හොඳට දිරවීම සිද්ධ වෙනවා සක්මන් කරනකොට. ඒක නිසා සක්මණේ ආනිසංස වශයෙන් සඳහන් කළා තියෙන මේ ආහාර දිරවීමේ ප්‍රශ්න. දැන් තියෙනවා ગેස්ට්‍රයිටිස් රෝග. එහෙම නැත්නම් ආම්ල වාත. ඒ ඔක්කොටම තියෙන උත්තරේ සක්මන. එහෙම නැති වුණොත් ඉතින් මල බද්දේ හරි ගන්නවා. බඩේ ආම්ල පටන් අර ගන්නවා. ඒකට සක්මන් කරනවා නම් ඒ ඔක්කොම පරිණාමයටපත් වෙනවා. ඒක නිසා හැම වෙලාවෙදීම ගමනක් යනවට නෙවෙයි ඊගාට කතා කරන කෑමට ඉස්සලා පස්සේදි සක්මන කරන්නයි කියලා. ඒ වගේම සරුවචන සඳහන් කරලා තියෙනවා චංකමාදිගතෝ සමාධි චිරක්ටිතිකෝ හෝති. යම් විදිහකට කවුරු හරි මේ සක්මන් කරනකොට හිත එකලස් කරගන්න දන්නවනම් සක්මන් කරනකොට සතිය කියන එක දන්නවනම් සක්මන් කරනකොට මේ ඉරියාපත සංදිවලදී සතිය කඩා ගන්න නැතුව යන්න දන්නවනම් ඒ කෙනාට ලැබෙන සමාධිය පරියන්කේ ලැබෙන සමාධිය වගේ නෙවෙයි. පරියන්කේ ලැබෙන සමාධිය නැගිටලා ඇද්ද කරනකොටම ඉවරයි. ඉරියව් වෙනස් කොටම ඉවරයි. දැන් මේ සක්මනේදී ඇද්ද සමාධිය ලබන්නේ ඇස් දෙක අරගෙනමයි. සමාධිය ලබන්නේ ක්‍රියාකාරකමක් කරන ගමන්. ඉතින් ඒක නිසා ඒ සමාධිය ඕන තැනකට යොදවන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ විද්‍යාරම්භ වස්තු ගැන කතා කරනකොට සක්මන වීර්ය චෛසිකේ වඩන ක්‍රියාකාරකමක් විදිහට තමයි පෙන්ලා දීලා තියෙන්නේ. ඒ නිසා කවුරු හරි ඒකේ ආනිසංශ පක්ෂේ තේරුම් ගන්න පටන් අරගත්තා නම් සක්මනේ එයා දීර්ඝ ගමනකට යන්න සූදානම් කෙනෙක්. ඉතින් ඒක තමයි අපිට එදිනදා ගෙවල් වල පෞල් ජීවිත ගත කරන අපිට කරන්න වෙලාවක් හම්බ වෙන්නේ මොකද වෙලාවක් හම්බුනත් අපිට සුදුසු පෙතක් නැහැ. තක්මන් කරන්න පෙතක් නැහැ. එහෙම නැත්නම් එහෙම විවේකීව ඒ දේ කර කර ඉන්න හම්බ වෙන්නේ විවිධාකාර ප්‍රශ්න එන්න පටන් අර ගන්නවා. ඉතින් ඒ කියන්නේ මම මගේ අර්ථකථනය කියන්නේ පෙරකල පිං නැතිකම කියලා. තමන් පෙර පින තියෙන ශාසනය ලැබුණත්, manussත්පත් ලාභේ ලැබුණත්, චින සම්පත්‍ය හම්බුණත් ඒක ක්‍රියාවත් කරගන්න පෙර පින තියෙන්න ඕනේ. ඉතින් හම් පෙර පින තියෙන කෙනා දැනගන්නවා මේ මානසිකාර්ය පැවැත්වීම කියන එක පරියංකේ කරන එක ඇත්ත වශයෙන්ම සත්‍යයක්. මේ සමාධියක් එහෙම නැත්නම් ධානා සුඛයක් ලැබෙනවා. නමුත් සක්මණේදී හම්බෙන එක තමයි ඒකට අවශ්‍ය කරන ආසන්න කාරණා වශයෙන් නැත්නම් කිට්ටුවේ මේකට බලපාන දේ. ඒක නිසා යම් කෙනෙකුට තාම පත්‍ත්‍ච නැත්තන්ටපත් වෙන්න ඕනයි කියලා හිතලා අපත්‍ය අපත්‍ය අපත්‍ය පත්‍ත්‍ච නැද්දටපත් වෙන්න ඕනයි කියලා පරියංක භාවනාව විතරක් කිරුවට හරියන්නේ මේ විරිය ආරම්භය දැනගන්න ඕන. අපි කිව්වොත් එහෙම පරියංක ඉඳලා වෙලා සම්කලාක හිත කැඩෙනවා. එහෙම නැත්නම් හිත දුර්ල වෙනවා. අපි ගියේ කතා කරා වගේ. උනාට පස්සේ පරියංකේ බැරි වුණාට මානසිකාරය අතහරින්න නැතුව සක්මන් දීලා පටන් අරගත්තොත් අපිට අලුතෙන් කතාවක් පටන් ගන්නවා වගේ. අලුතෙන් පරිච්ඡේදයක් පෙරළුණා වගේ කරන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒ නිසා මේ වෙලාවේදී පරියංකේ හරියේ නැත්තම් භාවනා අතරින් නැතුව සතිය අතරින් නැතුව ඒ වෙනුවට ඊගාවට කළ හැකි හොඳම දේ කරන්න නම් ඒ එක ඉරියව්වක පවතින සතිය වෙන ඉරියව්වකට මාරු වීමේදී මේ ඉරියාපත සංදීයේදී මේ සතිය පැවැත්වීම දන්න කෙනා දීර්ඝ මාර්ග ගමනකට ගියත් දීර්ඝ මාර්ග ගමනට යන්න ඉස්සලා සතිය පවත්වන එක තමයි අපි මෙතෙක්ලා කතා කරේ දීර්ඝ මාර්ගයටපත් උනත් එයා ඒ මාර්ගෙදී පවක් පවත්වන්න පුළුවන් සතිය පැවැත්ීමේ දක්ෂකම් දැනගන්න. එහෙම නැත්නම් අපි දන්න විදිහට ඉන්නේ භාවනා කරන්න හෙල්ලෙන්නේ නැතුව ඇත් දෙක වහන අත අපිට අතක් ධාන වාඩි වෙලා ඉන්න ඕන කියන කතාව. නමුත් සක්මනේදී එක පයක තිබ්බ සතිය ඊගා චිත්තක්ෂණේ වෙන තැනකට යනවා. දකුණට යන්නේ. දකුණ තිබ්බ ඊගාට වමට යන්නේ. ඊට පස්සේ වම දකුණ දෙකෙත් විලුඹට ගත්ත බර ස්වල්ප වේලාවකින් ලේ වකේ දිහාට යනවා. ඊගාට ඇඟිලි දිහාවට යනවා. ඒ පවතින පවතින සතිය පිහිටන පිහිටන තන අනුව දිගට නැත්නම් ස්පර්ශයේ පිහිටන පිහින තන අනුව සත්‍ය පවත්තන වැඩේ පුරුදු කරපු කෙනාට විවිධාකාර දේවල් මුලිච්ච වෙද්දි ගත්ත සතිය ඊටාම ගැඹුරෙන් නැති වුණාට පවත්වාගෙන යෑමේ හැකියාව තියෙනවා ඒක හරියට මේ සාමාන්‍ය මීටර් 100 දුවනා වගේ නෙවෙයි කඩ කඩ දිවීම පුරුදු වෙනවා රිලේ රේස් එකකට පුරුදු වෙනවා එක්කෙනෙක් ගෙනත් දීපු ලීඩ් එක වටන්න නැතුව බැටන් එක මාරු කරගන්න හැටි තේරුම් අරගන්න දීර්ඝ ගමනක අනිවාර්යම අවශ්‍ය වෙනවා. ඒකට පුහුණුව තමයි මේ සක්මනේදී සිද්ධ වෙන්නේ. නිසා ඉරියාපත සම්දිස්ථානවල සතිය පිහිටවීම නැත්නම් ගත්ත සතිය අතනෑර පවත්වීම තමයි මේ භාවනාවේ දිග ගමනකට යන එක්කනාගේ තියෙන ලකුණ. නැතු එක දවසේ මුළු රැයමත් එක් පැය 24 භාවනා කළ විශාල සතුටක් කනගාටුවක් සතුටක් ජයග්‍රහණයක් ලැබුවට ඒක එච්චර yaadෙන මතකයක් ඔලුවට ගන්නෑ. ඒක ලොකු වෙනසක් කරන්නේ ජීවිතේට. නමුත් නැවත නැවත නැවත නැවත කරන්න යනකොට තමයි අත්දැකීම එකතු වෙන්නේ. ඒ නිසා ඉරියාපත සංදි ස්ථානවලදී සතිය පිහිටීමේ කතාව තේරුම් ගන්න මග දීර්ඝ මගට බහින්නත් ඕනේ. දීර්ඝ මගට බැහැයට කලින් දීර්ඝ මාර්ගයට සුදුසුකම් වශයෙන් කය කර්මන්නේ කිරීමේ තියෙන මේ ධක්මන් භාවනාවේදී බුදුමාකාර අභ්‍යාස රාශියක් ලැබෙනවා. ඉතින් ඒ අභ්‍යාස රාශිය පැවිද්දෙකුට වඩා මේ মালටි ටාස්කින් කියන නැත්නම් බොහෝ කාරණා වගේ කීම යුතුයකම් තියෙන ගිහියෙකුට ඉතාමත්ම වැදගත්. පැවිද්දකට නම් අපිට කියන්න පුළුවන් තමන්ට ඕන විදිහට කාලසටහනක් හදාගෙන මෙහෙමයි මෙහෙමයි කරන්න කියලා. හැබැයි පැවිද්දෝ නම් කවුරුත් භාවනා කරන්න ඒක බොරුවට හිතන්න එපා. ඒක වෙනම කතාවක්. මම අර පැවිදිලා හිටපු නිසා මම දන්නවා. කිසිම සංඝයා වහන්සේනම භාවනා කරන්නේ නැහැ. ගිහිය තරංගවත් නැහැ. මේ ආමතුරු තරහ වෙන්න එපා. මේ ගිහිය ගියන්න ගොඩක් වැඩ තියෙනවා. ඒ ගියන්න රාශියක් වැඩ තියේදී යුතුයකම් තියේදී දන්නවනේ මේකේ රහස තියෙන්නේ පරයන්කේ නෙවෙයි. මේකේ රහස තියෙන්නේ විපස්සනා ඥානවල නෙවෙයි. සාමාන්‍ය බුද්ධියේ. දිගට මේක කරගෙන යන්න ඕනේ. ඒ කරගෙන යෑම සඳහා අධහානක්ම නැත්තම් දීර්ඝ මාර්ගයට යෑම කියන එක තමයි බුදුරජාණන්සේ නිදහසට ගන්නෙ. අන්නේ සඳහා කයලා ඇති කරන එක. අන්නේ සඳහා හිතලා ඇති කරනකොට එක ඉරියව්වක එක දිගට යනකොට තියෙන සතිය ආරම්භකේ සතිය හඳුල්ලා දෙන්නේ කොහොඳයි. මොනවාක්වත් කරන්නේ නැතුව, හෙල්ලෙන්නේ නැතුව, චේතනා කරන්නේ නැතුව, කතා කරන්නේ නැතුව වෙන දේ දිහා බලන්නේ. ඒ තමයි අපි පරයන්කේදී මානසිකාර්යය පවත්තන. ඒකෝට මානසිකාර්යය පවත්තන්නේ අචේතනික දෙයක් මත පමණයි. සුභාවයෙන් වැටෙන හුස්ම දිහා. එතෙන් සචේතනික මොනවාක්වත් නොකරන අදිෂ්ඨාන කරගෙන අචේතනික වෙන දේ දිහා බලනින්. ඉතින් ඒක හොඳ ආරම්භයක් සතිය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. කය ආභෝග කරන්න. නමුත් ඒක මේ ඒ කය වාඩි කරවලා දෙන මේ සතිය සුඛෝපභෝගී වැඩි සාමාන්‍ය ජීවිතයක දිගට කරන්න බෑ. ඊට පස්සේ ඒක සක්මනත් එක්ක හුමාරු කරන්න. සක්මන කරන වෙලාවේදී එක වැඩක් කරන ගමන එක චේතනාපූර්වක චේතනාපූර්වක එක වැඩක් කරන ගමන් නැත්නම් ඇවිදින ගමන් ක්‍රියාවක් කරන ගමන් ඒ ක්‍රියාවේදී සිදුවෙන වෙනස්කම් වලට සති ධාරාව දිගට පැවැත්වීමක් සක්මනේදී කරනවා. ඉතින් ඒක ටිකක් සෙල්ලක්කාරයි. නමුත් ඒක ඇල්ලුවොත් අපි හිතමු වමේ සිට දකුණට බර මාරු වෙන හැටි මගේ සාමාන්‍ය බර කිලෝ 70ක් විතර වම් කකුලේ ඉඳලා දකුණු කකුලට යනකොට දැනෙනවද බලන්න කිලෝ 70ක් මාරු වෙනවා කිය. දැනෙන්නේ නැහැ. කර්ම ශක්තිය නිසා ඒක අරගෙන යන යෑමේදී කිලෝ 70ක් තියා කිලෝ 7ක්වත් දැනෙන්නේ නැහැ. නමුත් නිකමට හිතන්න සිමෙන්ති කොටයක් වම් අතේ ඉඳලා දකුණු අතට මාරු කරන්න ගියොත් කොච්චර අමාරුද කියලා කිලෝ 50. දැන් මේක මේ කකුලේ මේ සිද්ධ වෙනවා අපිට ඒක තේරුමක් එන්නේ නැහැ. මේ කකුලේ මේ මේ වල්ලු කර දිහා ගත්තාම මේ වර්ගඟල් හතරක පහක තමයි කිලෝ 70ම හිටලා තියෙන්නේ. කකුල් දෙකේම බර හිටින්නේ නැහැ විදිනකොට. එක කකුලක හිටින්නේ. ඉතින් මේක මේ යන ගමන සික්සක් විදිහට මේ බර තල්ලු වෙලා යන හැටි මේ මිනිස්සේ කොළේ ඇවිදීම මහා ආශ්චර්ය ධර්මයක්. මේ කිලෝ 70ක් අරගෙන ඇවිදින එක අපි තිරසං වෙන්න කාලේ හතරින්ම නිගියේ. දැන් බිව්වට පස්සේ දැන්ටත් එහෙම තමයි. කකුල් හතරෙන්ම තමයි යන්නේ. දෙකකින් ඇවිදිනවයි කියන එක අවුරුදු 140ක් ගිහිලා තියනවලු මේ පරිණාමය ඇති වෙලා මේ දෙපා සතා එන්න. ඉච්ඡරතරම් මේ විස්මුත විස්තෘත මේ කටයුත්ත වෙද්දී අපි දන්නේ නැහැ. ඇවිදිනකොට කොහොමද මේ ගමන සිද්ධ වෙන්නේ කියලා එහෙම නැත්නම් සතිය පවත්න්නේ කියලා හිතන්න බෑ. මේකට සරුවචනසී තාම ලස්සන උපමාවක් දෙනවා. අපි ගත්තොත් කරත්ත රෝදයක් ඕම් කරත්ත ඒකිට කරත්ත රෝදයක්. අපි මැද තියෙන ඒකට කියන්නේ බොස්කෙඩිය කියලා. ඒ බොස්කෙඩියෙන් අර ලී කණු හිටනවා වටේට තියෙන එකට කියනවා නේමිය කියලා. බොස්කෙඩියයි නේමියයි අතර අර 8ක් 10ක් විතර සම්බන්ධ කරන එක බොහෝම සම්බර කරලා හදාන. ඉතින් මේ කරත් පෙරලෙනකොට රෝදේ යනකොට බොස්කෙඩියත් බිමත් අතර එක අරයක තමයි බර හිටින්නේ. ඒක මෙහාට යනකොට ඊගාවරේ බර ගන්න. ඊගාවරේ බර ගන්න. ඉතින් මේ දිගටම පෙරලෙනකොට අර නේමියට එන බර පොළොට ගැටිච්චාම එන බර එක අරයකින් තව අරයකට මාරු වෙන හැටි තමයි ਸਰවචාන්සේ කකුල් දෙකේ දකින්නේ. වම් කකුලේ තිබුණු බර පතුලහරා ඉස්සරහට ගිහිලා කකුල් දෙක ඇඟිල්ල උස්සනකොට ඊගාව කකුල ගිහිලා හිටිනවා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කර තුන කරත්ති රෝධක නම් අරේ එක අර 10ක් තිබුණාට 8ක් තිබුණාට 10ක් තිබුණාට එක අරේක තමයි සතිය පිහිටානේ නැත්තම් බර සංක්‍රමණය වෙන නිසා සතියට නමක් දීලා තිනවා ඒකාරෝ කිය. පෙරලෙන රෝදේ මුළු රෝදේ දිහා බලන්න එපා. බර ගන්න අරේ ගැන විතරක් බලන්න. එතකොට තමයි තේරෙනවා බල සම්ප්‍රේෂණය කියන එක බල සම්ප්‍රේෂණය රේකගත වෙච්ච ගමන් සම්ප්‍රේෂණයක් සිද්ධ වෙනවා. අනිත් ඒවා වටේට තියෙන අර ඒකේ ගොනු ඇරන් දෙනවා. එකලස ඇරන් දෙනවා. ඒ වගේ අපි වම් පායට බර අරගෙන ඒක ඉස්සරහට තල්ලු වෙන අතරේ දකුණු පාය ගිහිල්ලා හරියටම ඒකට ඕනේ තැන පිහිටලා වම් පායේ බර දකුණු පායට ගන්න වෙලාවේදී අහු පරිණාමයේ කොච්චර දුර ගමනක් ගිහිල්ලාද අපි මේක පුරුදු කරලා තියෙන්නේ. ඒක හොඳට තේරෙනවා බබෙක් ඇවිදින්න හදනකොට. එහෙම නැත්නම් කකුල උලුක්කු වෙච්ච වෙලාව. එතන කකුල කට්ටක් කනිච්ච වෙලාවක අපිට තේරෙනවා පොළොවේ මෙහෙම යන්න බෑ. ඉතින් මේක හරියට තේරුම් ගත්තා නම් තේරෙනවා මේ මිනිස්සෙක් එක පයක් තියලා තව පයකට බර මාරු කරනවා කියන එක මහා විශ්මිත වැඩක් මෙතන තියෙනවා. අටියට නිකන් බොරු කකුල් කාරේ ඇවිදිනවා වගේ එහෙම නැත්නම් තනි කකුලේ යන්න හදනවා වගේ ගමනක් තියෙනවා. ඉතින් ඒක අපි දන්නේ නැහැ. එහෙම යන ගමන් අපි හිතමු රූපෙකුත් පේනවායි පයින් ඇවිදින ගම එක පාරට රූපෙකුත් පේනවා. සද්දෙකුත් ඇහෙනවා. එනත වෙන තැනකත් වේදනාවක් දැනෙනවා. ඉතින් මේ ඔක්කොගෙම මේ අරියාදුකම් තියේදී අපි මේ ධක්මන මේ ඔක්කොම අතරමැද දත් 32 මැද දිව බේරලා ඉන්නා වගේ සක්මන එක දිගට කරගෙන යන්න පුළුවන් නම් මේකෙන් මේ පරියංකයට සක්මන් වල කරන පරියංකයට ආදර්ශයක් ගුණයක් ලැබෙනා විතරක් නෙමෙයි. එදිනෙදා වැඩ කරනකොට දහසකුත් එකක් චේතනාසහිත වැඩ කරන එකට පුංචි හුරුවක් ලැබලා දෙනවා. ඒක හරියට කියනවනම් ගමනක් යනකොට අපිට බලාපොරොත්තු වෙන්න බැරි අපිට පාලනය කරන්න බැරි විවිධාකාර විචල්්‍ය සාධක රාශියක් හම්බ වෙනවා gedara ඉන්නවට වැඩිය. අන්නේ විචල්්‍ය සාධක රාශිය මැද අපේ මේ මානසිකාරය හැකියතාක් තුරට පවත්තන්න සක්මණෙන් ඇති කරලා දෙනවා මා විශාල ගුණයක්. ඒක වීරියට බරගතිය තියෙන. ඒක නිසා යෝගාවචරයාගේ ගමනේ දියුණුව එහෙම නැත්නම් කියන්න පුළුවන් ගොනුව එහෙම නැත්නම් අත්දැකීම එක්ස්පීරියන්ස් කවුන්ට් වෙනවා කියලා කියන්නේ. වෙන්නෙම සක්මනේ තමයි. ඉතින් යම් හෙතකොට යම් විදියකට මේ සක්මනේ යන ගමන් අපි හිතමු රූපයක් දකින්න සද්දයක් ඇහෙනවා කියලා. එතකොට අපි නැවත සක්මනට හිත ගෙන යෑමේ ගෙන ඒමේ පරියන්කයට වැඩිය ලොකු අභියෝග රාශියක් තියෙනවා සක්මනේදී. ඉතින් ඒකෙච්චරම අපහසුයක් නැ කරගන්න පුළුවන් බවක් තියෙනවා. නමුත් ඊට පස්සේ තමයි සක්මන කියලා හැරෙන වෙලාව. ඉරියාපතේ මෙහෙම කෙලින් ගිය කන අනිත් පැත්තට හැරෙනකොට අමුතුම විදිහට හිත රූප බලන්න, සද්ද අහන්න, ගන්ධ රස බලන්න පණින ගතියක් එනවා. ඒ නිසා සමහරව අහනවා මේ ධක්මන භාවනාව අල්ලලා යනකොට මේ හැරෙන්නේ නැතුව දිගටම සක්මන් කරොත් මොකද වෙන්නේ කියලා. ඒ කියන්නේ හැරෙන වෙලාවේදී කැඩෙන කැඩිල්ල හොඳටම තේරෙන නිසා. ඉතින් ඒකෝට කියනවා නම් වටේට රවුමක් ඇවිදින්නේ. ට්‍රැක්ටර් එක කොළපාගනකොට වගේ. කියලා නෑ කියලා තේනම් පෙතේ අනේක තමයි. නමුත් කියලා තියෙන්නේ මොකටද මේ කැඩෙන කැඩිල්ල කෙලින්ගිය ගමන කැඩෙන කැඩිල්ල භාවනාවේ දියුණුවට අතපය හයි වෙන්න අත්‍යවශ්‍ය දෙයක්. ඒක නිසා ඒ හැරෙන වෙලාවේදී මෙතෙන් දක්වා ගෙනාවු සතිය හැරෙන වෙලාවේදී කඩා ගන්න නැතුව බිම වට ගන්න නැතුව දුර්වල කර ගන්න නැතුව ඉන්න පුළුවන් බව යෝගාවචරයට තේරුණ දවසක් එනවනම් හැරෙන එක ඇත්තටම අභියෝගයක් තමයි හැරෙන එක අරියාදි ඔක්කොගේ තමයි පේන්නේ නමුත් මේ හැරෙන වෙලාවේදී කඩා ගන්න නැතුව එන්න පුළුවන්කම තේරුම් ගත්තොත් ඒ යෝගාචරයට තේරෙනවා මේ සක්මනේදී ඇති කරගන්න ගමනේදී ඇති කරගන්න සතිය හරිම විවිධාංගීකරණය වෙච්ච සතියක්. ඇහත් වහගෙන අනත් සද්ද ඉන්නේ නැතුව, කය හොල්ලන්නෙත් නැතුව, කතා කරන්නෙත් නැතුව පරියන්කේදී ගන්න සතිය. ඊටාම සුකෝපභෝගී තත්යක වැඩෙන එකක්. ඊට වඩා අභියෝගශීලී ගතියක් තියෙනවා සක්මන් කරනකොට. අන්නේ සක්මනේදීන සතිය පුරුදු කරගත්තොත් එයාට මේ සෙනග ඉන්න තැනක වුණත්, කලගෝසාවක් තියෙන තැන වුණත් බේරගෙන යන්න පුළුවන්. ඒ මොකද අර ඉරියව්වක ඉඳලා තව ඉරියව්වකට මාරු වෙනකොට එන සංදිස්ථානයේදී අර ගොනුව කඩා ගන්න නැතුව යන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒකෙදී ඒ ਸਰවචනාංශයේ උපමාවක් දෙනවා. ඒක පුරුදු කරන කෙනාට යම් කිසි මිනිස්සෙක් රාජ රජුරවන්ට විරුද්ධ වෙලා රාජ උදහසට ලක් වෙනවා. නමුත් රජුරවන්ට පැහැදිලිවම සාක්කයක් නැහැ. හැබැයි රජුරවන්ට ඕන වෙලා තියෙනවා මේ මනුස්සයා මරලා දාන්න. මොකද මේ මනුස්සයා සැකයි රජුරවන්ට. ඒතර රජුර අභියෝගයක් දීලා කියනවා මෙන්න මේ අභියෝගේ දිනුවොත් බේරනවා. අභියෝගයෙන් වැරදුනොත් මරනවා. මොකද්ද අභියෝගේ? ජනපද කල්යාණියක් ඇවිල්ලා ප්‍රසිද්ධ වේදිකාවක ගයමින් වයමින් නටනවා. එතකොට රටේ ඉන්න ඔක්කොම ඒ సౌందර්යයට කැමති කට්ටිය ඒ වේදිකාව දිහා බල බල ඒගොල්ලොත් නටනවා. අන්නේ නටන වෙලාවේ මේ සැකකාරයාගේ ඔළුවට පොල් තෙල් කලයක් තියලා කියනවා මේ පොල් තෙල් කලයේ කඳුලක්වත් හැලෙන්නේ නැති වෙන්න මේ සෙනඟ මැදි යන්න ඕනේ කඳුලක් හරි වැටුනොත් පිටිපස්සේ ගහලෙක් යනවා බෙල්ල ගහලා ගන්න. ඒක නිසා අපිට පුළුවන් ද ජනපත කල්යාණේ නටද්දි ගයද්දි වයද්දි ඒකත් එක්ක දඟන සල්ලාල පිරිසක් මැදින් තෙල් කලයක් කිරි කලයක් කඳුලක්වත් හලන්නේ නැතුව යන. ආන්නේ වගේ සක්මනේදී ඇති කරගත්ත මේ සමාධිය එහෙම නැත්නම් සතිය ඊගාව පියවරට ඊගාව පියවරට වශයෙන් කර්මණ්‍ය කරගත්ත කෙනාට මේ දීර්ඝ ගමන හරි ලේසි ගතියක් තියෙනවා ඒ නිසා මේ අධධානකම කියන මේ සක්මනේ පළවෙනි ආනිසන්තයත් මේ මාර්ගයේ ගමනකට යන්න තියෙන ගමනක මාර්ගයක් යන්න තියෙනවා කියලා කුසීත වෙනවා වෙනුවට මේ සක්මන් කරන කෙනාට උතුමාකාර විදිහේ ගමනටත් නැත්නම් ගමනේදී සතිය පිහිටුවා ගන්න ආදර්ශිකුත් ලැබෙනවා. ගමනක් යනවා කියලා කුසීත වෙන්න දෙන්නේ නැතුව ආරම්භ ධාතුවක් විරිය විරිය ආරම්භ වස්තුවක් ඇති කර ගන්න පුළුවන් අවස්ථාවකුත් තියෙනවා. ඒ වගේම මට හම්බුණා අවස්ථාවක් ඒ සක්මනක තියෙන වටිනාකම ඔය විශේෂයෙන්ම ඔය අපි භාවනා වැඩපිළිවෙලක් කරා මේ වැලිකඩ හිරගෙදර. මේට වැඩි හිටිය මට 114ක් හිටියා සෙනග. ඒ ඔක්කොමලා මේ මිනි මරුන් මට අහුවෙලා මරණ දණ්ඩ ලක් වෙච්ච කට්ටිය. පිරිමි හිටියේ ඒ මිනිස්සුන්ගේ කිසිම මූණේ කිසිම මේ කනගාටුදායක ගතියක් නැහැ. ඕගොල්ලන්ගේ මොන වලට වඩා හරිම ලස්සනයි. හරිම පිරිච්ච ගතියක් තියෙනවා ඉඳගන්නේ හරියට peeliyට සාදු කිව්වොත් ඔක්කොම ගානට සාදු කියනවා තේක බෙදලා දෙනකොට එහෙම ඔක්කොම පුදුම ඩිසිප්ලින් ආමියක වගේ ඉතින් මට අඳුර ගන්න බැරිුණා ඇත්තට කියනවා නම් මේ ජේල් ගාඩ් කවුද වැඩ කරන මේ හිරකාරයෝ කවුද කියලා ඉතින් ඒක ඇත්තටම තිබිලක් තියෙනවා මාස ගානක කලින් භාවනා කරලා තියෙනවා භාවනා කරලි වෙලා මම ගිය වෙලාවේ මම දවසක භාවනාවක් කරා ඊට පස්සේ පැය පැය දාලා සක්මන පරියන්කේ තියාර පරියන්කේට ගියාට පස්සේ ඒ හතර දිනකට එක්කෙනෙක් කවුරුරි බලන්න දාන්න ඕනේ. ලක්මන දන්නෙත් නෑ එකක් අනිත් එක මේ දරුණු මිනිස්සු. හැබැයි බන්දරාගාර කොමසාරිසුත් ඇවිල්ලා සහයෝගය දැක්වුවා. ඉතින් ඒකල වෙලා ප්‍රශ්න සාකච්ඡා කරන වෙලාවදී මේ මිනිස්සු අහුව ප්‍රශ්න ටික ලක්මන් කරනකොට ඇති වෙලා තිබුණ සතුටින් ඇති වෙච්ච ප්‍රශ්න ටික අහනකොට මෛත්‍රිකගේ ඔක්කොමලා කියනවා සංස කවදාකවත් බලාපොරොත්තු වෙන්න බෑ. මේ වගේ මිනිස්සුෙකුට මේ එක සැරයක් සක්මන් කරලා මෙච්චර අත්දැකීම් ලැබිලා තියෙනවා කියන්නේ. ඒ අහන ප්‍රශ්න හරීම අදාළ ප්‍රශ්න. හරීම මේ ප්‍රායෝගික ප්‍රශ්න. ඒ තුන් හතර දෙනෙක් කතා කරනකොට එක මිනිහෙක් කතා කරලා කියනවා මේ හිරකාරේ ස්වාමීන් වහන්සේලා ඔතෙන් ඇවිල්ලා වාඩි වෙනවා තමයි බණ කියනවා තමයි. ඉතින් කියනවලු මේ භාවනා කරපල්ලා භාවනා කරපල්ලයි කියලා මොන භාවනාවක්ද ස්වාමීන් වහන්සේ වාඩිලා ඇත්ත කහගත්ත ගමන් අපි කරපු අපරාධ ටිකයි අපි එළලා මරණ එකයි තමයි මතක් වෙන්නේ. ඉතින් මේක පැහැෙන ඇතුලේ. ඉතින් කොහොමද ස්වාමීන් වහන්සේ මේ කිව්වට භාවනාවේ හිතක් එකතෙන් කරගන්නේ? ඇත්ත වෙන්න ඇති. ඔය ගණන් ගන්නසෝ භාවනා කරන්න කියන එක ඔබ වහන්සේ අනුකම්පාවෙන් කවදාක කරන්න බෑ ස්වාමීන් වහන්සේ. නමුත් මම මේ කියන්න හදන්නේ මොකද්ද? මේක සක්මන් කරනකොට ස්වාමීන් වහන්සේ මේ පළවෙනි අඩිය පොළවේ තියලා ඒක මේ පයේ ගැටෙන හැටි මට දැනෙනකොට මට ඔබ වහන්සේ කියපු නිසා හිතුණා මේක තමයි සත්‍ය කියන්නේ කියලා. දැන් මේ පළවෙනි අඩිය තියලා ඒක අරගෙන ඊගාව අඩියට මේ සතිය යනකොට මට පේනවලු දැන් මේ සතිය පැවැත්මක් තියෙනවා. ඊට පස්සේ දෙවෙනි අඩිය තුන්වෙනි අඩිය හතරවෙනි අඩිය යනකොට මට දරා ගන්න බැරි තරම් සතුටක් සංවේගයක් පහළ වුණා. ඇත්තනේ නම් වාඩි වුණා නම් මේ කවදාකවත් බඳ බෑ. මොකද හිත දෙස් දෙනවා. ඇත්ත එක වහගත්ත ගමන් හිත කැකහැරෙන්න පටන් අර ගන්නවා කොච්චර හිටියත් hina වෙලා අර කරපු අපරාධය සහ Tamanට විනිශ්චයක් ගිහිල්ලා නැති නේද මරණ දඬුවම සක්මණේදී සාංශ පියවර හතරයි මට යන්න පුළුවන් උනේ පස්වෙනි පියවරදී ඔබ වහන්සේ පිළිබඳ සතුටක් මතු වුණා මේක කියන්න ඕනේ කියලා හිතුණා මම ඒකයි මේ කියන්නේ කියලා බොහොම වේගෙන් කතා කරලා කියනවා මොන අපරාධයක් කරලා තිබ්බත් මොන පවක් කරලා තිබ්බත් මේ වගේ සක්‍රීය ක්‍රමයට භාවනා කරලා දීලා තුන හතර කියකන යනකොට එයාටම ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් උපන්දාසිත කරව පහු නැත සතිය මිහිටපු මේ ක්ෂණේ වරක්කන්දොත් කැලණියේ නෙවෙයි මේක ඔප්පු කරගන්න පුළුවන් නම් කාට හරි ඕනම අපරාධකාරී එහෙම නැත්නම් ඕනම අපරාධයක් සිද්ධ වෙච්ච කෙනෙක් එහෙම නැත්නම් මේ ගමනේදී ඕනේ අපරාධයක් වෙන්න ඉඩ තියෙනවා ඒක වෙන්න ඉස්සෙල්ලා වුණත් මේ සතිය පිහිටවීමේ ක්‍රමය නැත්නම් මේ බුද්ධ ශාසනයේ මානසිකාරයේ පැවැත්වීමේ ක්‍රමය සෙල්ලක්කාර විදියට එහෙම නැත්නම් ක්‍රියාශක්තියක් විදියට ක්‍රියාවත් කරනක අත්දැක්කට පස්සේ එහෙම නැත්නම් මේ මුල පුරා ගත්තට පස්සේ ඊට පස්සේ උක පවත්තන එකනේ තියෙන්නේ අර වගේ කෙනෙකුට මුල පුරන්නත් බෑ මොකද හිත දෙස් දෙන ගතිය වැඩි ඒ වගේම පෞල් ජීවිත ගත කරන උංග දෙනෙකුට නිතරම හිතේ තියෙන්නේ මේ තමන් කරගත් අත්තරද්දක් මොකක් හරි දෙයක් තමයි මේකට කියනවා අකුසල සමාදානිය කියලා. ඒවා විශාල කාලකන්නිකම. manussත් කවදාවත් පිබිදෙන්නේ නැහැ. අන්තිකේ ඒ නැවත නැවත කල්පනා කරයි කියලා ඇති වැඩක් වෙන්නේත් නැහැ. ඒකට නෙවෙයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. ඒ ඔක්කොම තියේදී මේ සක්මන් භාවනා, පරියන්ක භාවනා නැත්නම් සතිය පිහිටීමක් වගේ දෙයක් ප්‍රයෝගශීලීව අඳුල්ලා දුන්නොත් එයාට තියෙන්නේ මේ ඔක්කොම කරදරකම් කටළු ඇස්සේ මේ සති ධාරාව පොඩ්ඩක් පෙන්වන්න ඕනේ සංසාරේ පුරා කරගෙන ආපු මෝහ පටල එක පාරක් ගාලා කපන්න පුළුවන් කියලා. එක චිත්තක්ෂණයක. ඊට පස්සේ යාට මේක වද්දා ගත්තා නම් මෙච්චර තමයි කරන්න ඕනේ කියලා ඒ ඒ එක සැරයක් කපාගත්ත මේ මෝහපට තව එක චිත්තක්ෂණයක් තව එක චිත්තක්ෂණයක් වශයෙන් මේක තමයි අධධාන ගමන කියන්නේ මෙන්න මේක දිගට පැවැත්වීම සම්බන්ධයෙන් අපි භාවනා කරන නොකරන පැවිදි උපැවිදි බෞද්ධ බෞද්ධ කාටත් එකම කුසලතාවයක් තියෙනවා. කරන්න ඕනේ මේකයි කියලා දන්නවා නම් ඕන තරම් ක්‍රම තියෙනවා. නමුත් උගෝදනේ භාවනාදී කරන්න ඕනේ මේකයි කියලා දන්නේ නැහැ. ඉතින් අර භාවනා ක්‍රමයේ කරනවා මේ කමටහන් වඩනවා විපස්සනා කරනවා සමත කරනවා මොනවා කරනවද දන්නේ නැහැ. මේ සතිය පිහිටවන හැටි එහෙම නැත්නම් ඉස්සර මුල පුරා ගන්න හැටි ඊට පස්සේ ඒක දිගට කරන හැටි පිළිබඳව තියෙන මේ මේ දේ ඔනට සරල කිරීමක් කියලා චෝදනා කරන්න යන්න ඕනේ මේක තේරුම් ගත්තා නම් මිනිස්සෙක් වුණාට පස්සේ මේ දේ කරන්න පුළුවන් නිසා අපිට කරන්න තියෙන්නේ ලදලද අවස්ථාවේ ගමනට යන්න ඉස්සර වේවා ගමනේදී වේවා ගමනෙන් පස්සේ හෝ වේවා ලදලද චිත්තක්ෂණයේ මානසිකාර්ය පැවැත්වීමේ ක්‍රමේ තේරුම් ගන්න ගියා නම් ඒ කෙනාට තේරෙන පටන් අර ගන්නවා බුදුරජාණන් වහන්සේගේ වචනෙන් කියනවා නම් අත්තිකේ උපඤ්ඤාතෝ මග්ගෝ යන්න ඕනේ නම් පාර තියෙන. ඒක තමයි යෝගාශ්‍රම සංස්ථාවේ මේ සලකුණට දාලා තියෙන්නේ අත්තිකේ උපඤ්ඤාතෝ මග්ගෝ. ඔබට යන්න ඕනේ මෙතෙන් නම් පාර තියෙන. නමුත් යන්න ඕනේ ඒ කලෙලිය නැත්තම් මේක කෙරෙන්න ඕනේ මේක කියලා දන්නේ නැත්තම් අපිට මෛත්‍රී බුද්ධ සාසනේ ආවයි කියලා ඒත් ඔච්චරම තමයි. ඊට පස්සේ බුද්ධ ශාසනයක් ආවත් ඔච්චරම තමයි. ඒක නිසා ගමනක් තියෙනවය, ලෙඩක් වුණාය, වැඩක් තියෙනවය කියන එක නෙමෙයි ප්‍රශ්නේ. ගමනට ඉස්සෙල්ලා මේක පොඩ්ඩක් උරගාලා තියාගත්තොත් මට කය ආභෝග කරගත්ත වෙලාවේ නැත්නම් වර්තමානයේ හිත ගත්ත වෙලාවේදී මම කොහොමද දැන් සතිය පිටාද කියලා ප්‍රත්‍යක්ෂණය කරගන්නේ. ඒ ප්‍රත්‍යක්ෂණය කරගත්තට පස්සේ ඒක ඒක තමයි ඉතින් වැදගත්ම දේ. ඒක තමයි අපි කියන්නේ මුල පුරණොයි කියලා, මංගලාවතරණය කියලා, නැත්නම් ආරම්භය කියලා. ඒ ආරම්භ කරාට පස්සේ ඒ කෙනාට ඒ දේ තව චිත්තක්ෂණයක් පැවැත්වීම දෙකක් පැවැත්වීම තුනක් පැවැත්වීම කියන එක ආරම්භ කරපු එකනට ලේසි ආරම්භ නොකරන කෙනාට වැඩියි. නිකන් උදාහරණයක් වශයෙන් අපි ඊයේ ගත් එක අරගත්තොත් අපේ හිත පිට යනවා. අපේ හිත පිට ගිහිල්ලා අපිට හිතා ගන්න බැරි විදිහට නොසන්ඩාල වැඩ කරනවා. එක එක හිතවිලි එක එක දේවල් කල්පනා කරගෙන ඉන්නවා. නමුත් අපි ඒකට පශ්චාත්තාප වෙන්නේ නැතුව අනේ මං දැන් හිත පිට යන හරි බව දන්නේ භාවනා කරපු නිසානේ දැන් මගේ හිත තියෙන්නේ මෙතන. නමුත් මම කල යුත්තේ අරමුණට ගන්න එකනේ කරන්න ඕනේ කියලා Taman ඉන්න නුහුරු නුපුරුදු තැන එහෙම නැත්නම් නොගැලපෙන තැන ඉඳගෙන ඒ වුණත් දන්නවා මට සතිය තියෙනවා දැන් මෙතෙන් ගත්තා. ගන්න ඕනේ කියලා අරගෙන බැලුවොත් බාධාව මොකක්වත් පේන්නේ ගත්තට පස්සේ යාට හම්බෙන්නේ සතුට ඒ ප්‍රත්‍යක්ෂය ඒ වෙයි තව එකක් කරන්න ඒ වගේ දෙයක් කරන්න පුදුමාකාර සෙල්ලක්කාරකමක් ඇති කරනවානේ. අර Tamanට එක සැරයක් මේ කරගත්තට පස්සේ ඒ නිසා එක සැරයක් යොක් කරන්න ඕනේ. කෙරුවට පස්සේ ඒක විනෝදාංශයට යනවා. කොහේ හිත පිට ගියත් නැවත ගන්න මොකද ගන්න ගන්න හැම වෙලාවෙම ජයග්‍රහී ඇඟීමක් එනවා. ඒ වගේ අපිට මේ බුද්ධ ශාසනයේ මානසිකාර්ය කියන එක ගෑනුකමේ පිරිමකමේ හෝ පැවිදි උපවිදිකමේ හෝ බාලමහලුකමේ හෝ ඇවි මේ බුද්ධහගම් අබුද්ධහගම් කමේ පිහිටලා නැහැ. ඒක මොන අවුල දාලා දුන්නත් ඒකෙන් මේ මනස්කාරය පවත්තන්ට ආරම්භ කරන හැටි කවුරු හරි දන්නවනම් ඒ මනුස්සයාට මේ නටන්න බැරි පොළොව ඇදයි කතාවක් නැහැ. පොළොවේ ඇදේ හැටියට අඩව්වල්ලන එකයි තියෙන්නේ. appropriate technology එක මම කොතනින්ද පටන් ගන්නෙ කියන එක. ඉතින් හුඟව දෙනෙක් ආරම්භයේදී මේ විසම தත්ත්වයටදී මේ ආරම්භ කිරීම කරන්නේ නැත්තේ ඒක උරගාලා බලලා නැති නිසා. උරගාලා බලන්න වෙන වෙලාවක් තමයි ගමනක් යන්න තියෙන වෙලාව. අපිට නුහුරුණු ප්‍රත්‍යත්වවල මුණ දෙන්න වෙනවා. නිසා කල්යතුම හිත ලෑස්ති කරගන්න. කර්මන්නේ කරගන්න. කර්මන්නේ කරුවට පස්සේ තමයි තේරෙනවා. ගමනත් ලස්සනට සිද්ධ වෙනවා. මානසිකාරයත් පවත්නවා. සමහරට ගමනේදීමත් දුෂ්කර කාර්ය කරන කමනොත් සත්‍ය පවත්වන්න පුළුවන් හැකියාවක් එනවා ඕනෙම ඉතිහාසයක ඕනෙම සංස්කෘතියක වීර චරිතයක් අරගෙන කියලා බලන්න. ඕනෙම සංස්කෘතියක ඒ වීර චරිතයේ තියෙන වගේ විශේෂ භාගීය කොටසක් ඒගොල්ලෝ ගාව තියෙනවා. මේ අනිත් ඔක්කොම කර ඇරලා අනේ මට මහන්සි කියලා හතියරන වෙලාවේ අර අනිවාර්යයෙන් වැඩි පටන් ගන්නවා. පටන් අරගත්තට පස්සේ අනිත් එක්කන වෙනකොට මෙයා ගමන ගිහිල්ලා ඉවරයි. ඉතින් ඒ ගතිය manussකමත් එක්ක පැකට් එකේ හම්බෙන එක. ඒක මේ මානව මේකට උප්පත්තියම හම්බෙන එක. උරගා බලන කෙනා තමයි නැවත නැවත අභියෝගයට ගිහිල්ලා ඒතියෙදි උරගා බලන මනුස්සයා විතරයි මනුස්සයා කවුද කියලා තේරුම් ගන්න. අනිත ඔක්කොම මේ තියෙන හැකියාවෙන් 100 දෙකක්වත් වැඩ ගන්න නැතුව නිකන් මැරලා යනවා. තමන්ගේ තියෙන කුසලතා අවදි කරගන්න නැතුව මැරලා යනවා. ඉතින් ඒක ඒ තියෙන මේ දුර්ලභ කාම චිත්තක්ෂණයක තියෙන නැත්නම් ක්ෂණ සම්පත්තියක දුර්ලභකම දුර්ලභකම බුදුරජාන් වහන්සේ දන්න නිසායි මතක් කරන්නේ වැඩ තියෙනමයි කියලා කරාරින්න එපා. ඒකට ලෑස්ති වෙන්න නැත්නම් වෝමින් අප් එකක් ගන්න. එහෙම නැත්නම් කර්මණ්‍ය කරගන්න. කර්මණ්‍ය කරගත්තට පස්සේ වාහනයක් දුවනකොට දුවන වාහනේ ඩයිනමෝ එකේ බැටරි charge වෙනවා. වාහනේ නතර කරලා තිබුණොත් බැටරි discharge වෙනවා. නිසා මේ තාතනික කටයුත්තේ තියෙන්නේ යෙදී ගත කරන මිනිස්සයා දවසින් දවස දවසින් දවස ගැඹුරු ධර්ම වලට යනවා. කුසීතල පැත්තකට වෙලා ඉන්න කෙනාට මෛත්‍රී බුදුහාමුදුරුව ආවත් කොයි මේක ආවත් අපි ඉතින් තාමත් අපි මේ සංසාරේ බුදුන් දකින්න ඇති ඒතෝනාරාමයට යන්නට එන්න ඇති ඒ වුණාට තාමත් සංසාරේ මොකද මේ ශක්තිය අවදි කරගන්න දන්නේ නැහැ. Taman ළඟ තියෙන හැකියාව අවදි කරගන්න දන්නේ නැහැ. ඒක නිසා එකක් තමයි මේ විදිහට බණ අහලා මේ විදිහට තමයි දැන් කරලා තියෙන වැඩවලදී එන බාධාවක් කවදාකවත් මේ අරියාදුවකට බාර ගන්න එපා. ඒ බාධා වෙස්සලාගත්ත සුභාශිංසනයක් කරගන්න එක. දෙක එහෙම කරගත්ත පිරිසක් ඇසුරු කරනවා මිසක්කා මේ චරිචුරු ගහන නෑ බෑ කියන කට්ටිය ඇසුරු කරන්න වීමම මගේ වචනයෙන් කියනවා නම් නද්දකින් ඔබ තන්න දෝමකින් එහෙම කෙනෙක් එක්ක ඉන්න වෙන එකට වැඩිය හොඳ අපාය යන්නේ. මොනම දෙයක් හරි කරන්න ගියාම මෑ බෑ බෑ බෑ කියනවනම් අර අපි පහුගිය දවස්වල කෙරුවා මේ වැඩපුළුවක් මේ අම්බුලාවේ. ඉතන එතන හැවැත් එළු ගාලක් තියෙනවා. ඉතින් බණ කියනකොටමත් ඒක බෑ බෑ කියන මං කෝන්නේ යෝගාවචරේ එහා පැත්තේ ඉන්නවයි. මොන දේ අවුව වැස්සොත් බෑ වැස්ස වැස්සොත් බෑ කියන. බඩගිනි આવොත් බෑ කියන. බඩ පිරලා කියලා බෑ කියන. ගමනක් යන තියලා බෑ කියන. ඉතින් ඒක බුද්ධ පුත්‍රෙක් වෙන්න පුළුවන්ද? බුද්ධ සූත්‍රිකාවක් වෙන්න පුළුවන්ද? බුදුරජාණන්සික කරලා අපිට වහසි බස් කියලා දෙන්නා වගේ යුද්ධෙට ගිහිල්ලා වහසි බස් කියලා දෙන්නා වගේ කියලා දෙනවා. එහෙම කෙනෙක්ගේ කටහඬවත් ඇහෙන්න තියන්න එපා. එහෙම කෙනාට බෑ මේ කියන්නේ කම්මැලි කොල්ලනේ පොල් කටුව ගෙන අතේ ඵලයව හිඟමනේ තොපට නැත වෙන සරණේ කියලා තියෙනවා. ඒ නිසා කම්මැලිකමත් එක මේ කරන්න බෑ. ඒ කම්මැලිකමේම විරි ආරම්භ වස්තුවක් කරගන්න හැටි එච්චරමයි බුදුරජාණන්සේ දේශනා කරන්නේ. මේකම කුසීත වස්තුවක්. අපි ඒ ටික සාකච්ඡා කරා සිඩ්නිවලදී. අද කියනවා ඒකම විරි ආරම්භ වස්තුවක් වෙනවා කුසීත වස්තුවක් කරගන්න එකට කියනවා. අයෝනිසෝමනසිකාරය කියලා. එහිම තාර්කික විප්‍රමේ නැත්නම් රැඩිකල් විදියට කල්පනා කරලා මේකේ තියෙන වාසිය තේරුම් අරගෙන හරි පැත්තට දාගත්තොත් ඒකට යෝනිසමනස්කාරය කියනවා. ඉතින් කොයි වෙලාවෙ අයෝනිසමනස්කාරය යෝනිසමනස්කාරය වේදි කියලා කියන්න බෑ. යම් වෙලාවක ඒක සිද්ධ වුණා නම් පටන් ගත්ත මනුස්සයා නෙවෙයි නැගිටින්නේ. සම්පූර්ණම අලුත් වෙලා තමයි නැගිටින්නේ. ඊට පස්සේ ආර තියෙන හැම දෙයකම හැකි සංඥා තමයි ඉදිරියට එන්නේ. ඉතින් ඒක හැබැයි බලාපොරොත්තු වෙන්න එපා. ම්ම් බලෙන් කරන්න පුළුවන් එහෙම කියලා අතාරින්නත් එපා. උත්සාහ කර කර ඉන්නකොට කොයි වෙලාවක හරි වතුර පිරුණා නම් වැක්කිරෙන පටන් ගන්නවා. එතකම වතුර පුරවන එකයි තියෙන්නේ. එහෙම නැතුව මේ බාගෙට වතුර තියදී වැක්කිරන බලාපොරොත්තු වෙන්න බෑනේ. ඒ නිසා පුරව පුරව ඉන්නකොට වෙලාවක තමයි තේරෙන්නේ. මෙතෙක් කල නෑ බෑ කියපු පස්ස ගහපු කෙනා අනිවාර්යයෙන්ම බුද්ධ ශාසනය කරන කෙනෙක් බාටපත් වෙනවා. යාට මේ ඉදිරියට එන කිසිම දුකක කරදරයක අරියාදුවක පෙළෙන ගතියක් නැහැ. ඒක නිකන් දුවන වාහනේ charge වෙනවා වගේ එන්න පටන් අර ගන්නවා. ඉතින් ඔය මේ බුරුම පණ්ඩිත ස්වාමීන් වගේ කෙනෙක් දිහා බලනකොට දවසර කරන වැඩ රාජකාරී ප්‍රදේශේ. වයසයි එච්චර වයසයි. මොක කවම දහකවත් මොනම වෙලාවකවත්. එහෙම දුර නික්ෂේපයක් බර බහා දැවීමක් නැහැ. ටිකටම දුවනවා. ඒක කොහෙන්ද මේ ශක්තිය එන්නේ කියලා දන්නේ නැහැ. පටන් ගන්නකොටම ඒකේ නම දන්නෙත් නෑ. බුදුහාමුදුර අපිට මේ වගේ දෙයක් අපිට කියලා දීලා තිනවා මේකට අත තිබ්බොත් මේකේ තියෙන උත්ප්‍රේරණ ශක්තිය කියලා මම කියන්නේ මොකද උත්ප්‍රේරණයේදී සිද්ධ වෙන්නේ ඒ උත්ප්‍රේරකය Taman වෙනස් නොවි අරකට වෙනසක් ඇති කරලා ආපහු Taman හිරපු තත්ත්වයටපත් වෙනවා. කර්මස්ථානාචාර්යවරයෙක් කරන්නේ ඒකමයි. බුදුහාමුදුර කරන්නේ එච්චරමයි. මොනවත්ක්ම දෙන්නේ නැහැ. හැබැයි මෙයාට අර තිබුණ ශක්තියට උනන්දු කරවීමක් කරලා ඊට පස්සේ යාදුවන් යාගම ශක්තියෙන් ස්තුති කෙරුවට කර්මස්ථානාචාර්යවරයාට ඒ උත්ප්‍රේරණය කරන්න පුළුවන් ගතියක් ඒ උත්ප්‍රේරණ ගතියට ලොකු සංසේ පාවිච්චි කරා සංක්‍රමණික රෝගයක් වගේ නිකන් බෝ වෙන ලෙඩක් වගේ. කල්යාණ මිත්‍රයෙක් ළඟ ඉන්නකොට යෝගාවචරයක් ගාව ඉන්නකොට අනිත් එක්කනත් නිකන් උනන්දු වෙන ගතියක් එනවා. කුසීත වෙලා ඇකිලෙන්න යන්නේ. ඒ නිසා බුදුහාමරෝ දකින්න හොඳයි. ඒක පිළිබඳ කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ ධර්මයේ අල්ලාගත්තා නම් අත්තිකේ උපඤ්ඤාතෝ මග්ගෝ කියලා Tamanට යන්න ඕනේ නම් පාර ඒ පාරේදී මේ වගේ පිළිසකර තියෙන සතුට තමයි අපි මේ තාක්කල් ගිය ගමන නැත්නම් මේ තාක්කල් අරගෙන තියෙන මේ අඩුම කැඩුම ටික සකස් කරගත්ත ටික නැත්නම් මේ තාක්කල් අපි උපයාගත්ත ටික ඉස්සරහට තියෙන වැඩිට වැඩිය උංගක් වටින ටික මේ අතේ තියෙන. මොකද ආරම්භ කරලා තියෙන දැන්. දැන් තියෙන්නේ ආරම්භ කරපොදී ඉදිරියට ගෙනියන්නයි. ඒක නිසා සතත අභ්‍යාසය දිගට කරනකොට එන්නේ එන්නේ එන්නේ පිබිදීම සිද්ධ වෙනවා. ඉතින් ඒ පිබිදීම ප්‍රබුද්ධ වීමටමයි බුද්ධ කියලා කියන්නේ. එහෙම නැතුව මේ අලුතෙන් ලැබෙන දෙයක් නෑ මේ කුසීත වෙලා නිදිගත වෙලා තියෙන මේ හිත අවදි කරවීම තමයි බුදුජාන විශ්වය කියලා කියන්නේ බුදුන් කියලා කියන්නේ ප්‍රබුද්ධ උනායි කියලා කියන්නේ. සුපබුද්ධම් පබුද්ධಂತಿ සදා ගෝතම ශාවක. ඒ සංදිවාච රත්තෝච නිච්ඡම් බුද්ධගතා සති. මේ බුදුරජාන් වහන්සේගේ ගෝලයා නිතරම සුප්ප බුද්ධම් පවුද්දන්ති පිපිතිලා ඉන්නේ සාමාන්‍ය බුද්ධියකින් නෙවෙයි පුදුමාකාර බුද්ධියකින් නිතරම මානසිකාරයේ තියෙන බුද්ධ ශාසනය. කරදර මොනවා කරන්න ගියත් ඒ අතරමැදි මම මේ බුද්ධ ශාසනය කියන ඉදිකට්ට විදගෙන විදගෙන විදගෙන විතර යන්න පටන් අරගත්තොත් මේ ලෝකේ තියෙන ඔය කියන වගකීම් යුතුයකම් කෙලස් මොනම දෙයකටවත් ඔය සතිය කඩන්න බෑ. ඒ නිසා වඩාගෙන තියෙන සතිය අර හිරකාරයා පියවර හතරක් කරන පස්වෙනි එකේදී උනන්දුනා වගේ ඊගාව නතර වෙන්න හදනකොට ඊගාව එක මත කරගන්න බැරිද? තව එකක් කරලා බලන්න බැරිද කියන ඉදිරියට කරගෙන යන්න පුළුවන් නම් එයාට මේ ගමනකට ඉස්සලා කරගන්නා වූ මේ කර්මනි භාවේ නිසා ගමනත් නිම කරන්න පුළුවන් වෙයි ගමනත් මානසිකාරයේතම භාවනා උපක්‍රමයක් කරගන්න පුළුවන් වෙයි ඉතින් ඒ මතක් කිරීමත් එක්කම දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරන්න බලාපොරොත්තු වෙනවා.